ඉතින් මේ ධර්ම දේශනාව අපි බොහෝ දෙනා දන්නා පරිදි ධර්ම දේශනා මාලාවක අංකයක් වශයෙන් උයි ඉදිරිපත් කරගන්නේ. ඒ අනුව බලනකොට අපි විදුර ගමනක් ගිහිල්ලා තියෙන 25 වෙනි නැත්නම් 20 අදේ කරන 26 වෙනි දේශනය 25ක් ධර්ම දේශනා ගෙවම් කරලා තිනවා. මේ 26ටම මූලික මාත්‍රකාව නැත්නම් මූලික වෙච්ච සූත්‍රය උදානට්ට කතාවේ සඳහන් වෙන උදාන කතා උදාන පාළිය සඳහන් වෙන මේ ගිය සූත්‍රය. ඒ සූත්‍රය සරුවචනාංශේ වැඩ ඉන්න කාලේ වෙච්ච සංසිද්ධිය අනුව යෝගාවචරයේක් තමන්ගේ සම්පූර්ණ කර ගන්නට බැරි වෙච්ච ඒ චිත්ත සමාධිය නැත්නම් චිත්ත විසුද්ධිය සාක්ෂාත් කර ගැනීමට ඌණ පූර්ණයක් විදියට සරුවචන් වහන්සේ දෙන උපදේශ පන්තියක් අඩංගු වෙනවා. ඒ උපදේශ පන්තිය කරුණු පහකින් සමන්නාගතයි. අපි මේ හැසිරෙන්නේ තුන්වෙනි කාරණාවේ ඒකේ සඳහන් වෙන්නේ ඒ තමන්ගේ පරිපූර්ණත්වයටපත් වෙච්ච නැති ඒ චිත්ත භාවනාව චේතෝ විමුක්තිය අංග සම්පූර්ණ කර ගැනීම සඳහා කළ යුතු කතා දස කතා ඒ දස කතාවන්ගෙන් අටවෙනියට සඳහන් වෙන්නේ ඥාන කතාව ප්‍රඥාවන්ත කතාව ඒ ප්‍රඥාවන්ත කතාව මෙතනදී ඒ අපි කලිමුත් මතක් කරගත්ත විදිහට අටුවාචාරින් වහන්සේලා පවා පිළිගන්නවා මෙතන වේ විපස්සනා කතාවක් තමයි මෙතන සඳහන් වෙන්නේ කියලා. ඒ විපස්සනා කතාව මුල් මුල් දේශනවල විපස්සනා ඥාන කතාව පිළිබඳ මුල් මුල් දේශනවල අපි මතක් කරා. සඳහන් වෙනවා ඒ රත විනීත ආදී සූත්‍රවල සත්‍ය විසුද්ධියක් වශයෙන් විසුද්ධි ධර්ම හතක් වශයෙන් ඒක කවුරුත් පිළිගන්නවා විසුද්ධි මාර්ග විපස්සනාව විවරණය වෙන විපස්සනාව දිගෑරෙන මාර්ගය කියලා. ඒ විසුද්ධි හත විපස්සනා ඥාන වශයෙන්ුත් විස්තර කරනවා. ඒ විපස්සනා ඥාන ක්‍රමක්‍රමයෙන් පසුකාලීන සංග්‍රහ ග්‍රන්ථවල විවරණේ වෙලා සෝලස ඥාන වශයෙන් අද විපස්සනා භාවනා ලෝකේ ප්‍රසිද්ධයි. ඒ ප්‍රසිද්ධ සෝලස ඥාන වලින් නවයක්ම සූද්ධ විපස්සනා නැත්නම් බලවත් විපස්සනා ඥාන වශයෙන් සඳහන් කරනවා. අනිත් ඒවා ඒකේ දෙපැත්තට වැටිලා තියෙන දේවල් මූලික සාරය වශයෙන් වැටෙන්නේ මේ නව මහා විදර්ශනායි. ඒ විදර්ශනා භක්තමට එනකොට විසුද්ධි පැත්තෙන් බලනකොට ඒ යෝගාවචරයා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන හතර ගෙවම් කරලා තියෙනවා. ඒයින් තමයි විශේෂයෙන්ම කරන මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තමයි <clears throat> ඒ විපස්සනාවට බලව විපස්සනාවට නවමහා විපස්සනාවට දොරarලා දෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි නැත්නම් ඒ නාමා විපස්සනාවට දොර ඇරදීම සඳහා තමයි ඒ ප්‍රතිපදාව අවශ්‍ය වෙන්නේ කීයත් අංග පැත්තේ බලනකොට දාන සීල භාවනා කියලා සඳහන් කරනවා. පූර්ණ කාලීන භාවනා කරන යෝගාවචර පිරිස් වලට ගිහි පැවිදි ඒක සීල සමාධි ප්‍රඥා වශයෙන් සඳහන් කරනවා. සීලෙන් සමාධියෙන් ඒ අනුග්‍රහ ලැබුණාට පස්සේ තමයි මේ ප්‍රඥා භාවනා ඥාන කතාව නැත්නම් මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය හෙලිපෙහෙලි වෙන්නේ. ඉතින් මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය අනුව බලනකොට සම්දිස්ථානයක්. හරියට කියනවා නම් ඉස්සර කාලේ හැටියට රටකින් රටකට මුහුදු තරණය කිරීමට නැවකින් යන්ට හදන ගමිකයෙක් යම් ආකාරයෙන් ඒ නැව වෙරළයිනට ගන්නට බැරි කම නිසා මුහුද මැද නතර කරලා තියෙනවනම් වෙරළ අයිනේ තියෙන පුංචි ජටියකට ගිහිල්ලා එයින් බෝට්ටුවකට ගොඩ වෙලා මගී බෝට්ටුවකට මගී බෝට්ටුවෙන් නැවට ගිහිල්ලා නැවට නැගලා ගම ගමන් කරන්නා වාගේ විපස්සනා ඥාව මහ විපස්සනා ඥාන නැවේ ගමන වාගේ. ඒක මේ විශාල පතුලක් තියෙන නිසා ඒක වෙරළ අයිනට ගන්න බෑ. ඒ වරාය හරියට නවීකරණය වෙච්චි හොඳට හදාගත්ත වරායක් නෙවෙයි නම් නැව් ඉස්සර ක්‍රමයේ හැටියට වෙර ලයිනට ගත්තේ නැහැ වෙර ලයිනේ මුහුද තුනී නිසා නොගැඹුරු නිසා නැවට යන්න අපි බෝට්ටුවෙන් බොට්ටුවෙන් නැවට ගිහිලා නැවෙන් තමයි ගමන යන්නේ. අන්න ඒ වගේ තමයි මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මේ බෝට්ටුවෙන් ගිහලා නැවට කොට වෙන තැන. ඉතින් අපි ගිය සතියේ ඒ ප්‍රධාන වශයෙන් මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට පසුබිම සකස් කිරීම කරන ඒ සම්මසන අවස්ථාවේදී ඒ රූප සත්‍යක අරූප සත්‍යක භාවනා පිළිබඳව සෑහෙන විස්තරයක් ඉදිරිපත් කරගෙන මේ ගත්ත මාත්‍රකාව එහෙමනම් පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උද්‍යප්පයානුපස්සනේ ඥානං කියන කතාව ආරම්භ කරන්නට යෙදුණා. එතකොට මේ උදය වය කියන දෙක තමයි උදය අබ්බය කියලා මේ හුරු වචනයක් සුකෝච්චාරණය පිණිස සකස් කරගෙන තියෙන්නේ. ඒ උදේවාය දෙක අනුව දක්නා ඥාණය උදයබ්බයානුපස්සනීය ඥාන. උදේවාය දෙක දකින්ට යමක උදේවාය දෙක දකින්ට හිත හොරයි. හිත බොහෝ විට පුරුදු කරගෙන තියෙන්නේ උදේ පමණක් දකින්ට. වය අවස්ථාව අවමංගල දර්ශනයක් විදිහට අභාග්‍යයක් විදිහට ව්‍යසනයක් විදිහට තමයි ලෝක ස්වභාවයේ ලෝක සම්මතේ තියෙන්නේ ඒක නිසා සෑම දෙයකම ආරම්භයේ දිහාවට සුභ සංඥාවෙන් සුඛ සංඥාවෙන් නිත්‍ය සංඥාවෙන් ආත්ම සංඥාවෙන් බලන්න පුරුදු වෙච්චි ලෝක ශිෂ්ඨාචාරය හැදියාව මහත්මා ගතිය වැඩි මුවින් නොබෙන ඒකේ වියෝව මරණය අෂ්ඨාංගමය දිහාවට මූණ හරවන්නේ නැහැ. මේ නිසා ලෝකයාගේ දර්ශනය කොරවෙච්ච දර්ශනයක් අන්තභාග දර්ශනයක් එහෙම නැත්නම් ඇස් දෙකක් තියෙන මිනිස්සෙක් එක ඇහක් වහගෙන බලනවා වගේ. එක ඇහක් වහගෙන බැලුවොත් දේක ගැඹුර පේන්නේ නැහැ. එක ඇස් කණයි කියලා කියනවා. එක ඇස් කනටත් පේනවා. අර ඇස් දෙකකින් එල්ල කරලා බලනකොට දේවල් වල පිහිටි ගැඹුර පේනවා. ත්‍රිමාන රූපය. එක හැක් වහගත්ත ගමන් රූපේ පේනවා. ඒක ත්‍රිමාන කරලා බලන්න අමාරුයි. ඒක නිසා එකස් කනාට ඇස් දෙකම තියෙන කෙනාට මේ රූප අතර තියෙන ගැඹුර කියන එක අවබෝධ කරගන්න අමාරුයි. ඒ නිසා මේ වය වියෝව නිරෝධය මරණය අවමංගල්‍ය මෙන්න මේ පැත්තට ඇස්සරීමේ ප්‍රධාන කෘත්‍යය මේක විදිහාවට ඉස්ලාමතාවට උප්පත්තිය වගේම සම කරලා පෙන්වන්න පටන් ගන්න එක තමයි ඒ සම්මතන ඥානෙදි කරන්නේ අරමුණක් දිහා උදේ පමණක් ඇතිවීම පමණක් දිලිසෙන පැත්ත පමණක් බල බල හිටපේක ඒකේ තියෙන පස්ස පැත්තත් වායත් නිරෝධයත් මරණයත් දැක ගන්නට තරම් ඒ බලවත් වීරියක් වීරත්වයක් හිත ආරූඪ කිරීම තමයි මේ සම්මසල ඥානදි කරලා දෙන්නේ. ඒක තමයි ඔය මේ රූප සත්‍යක භාවනා අරූප සත්‍යක භාවනා වල සංකල්ප සම්මුති මරණය වෙනුවට ඒ අවස්ථාවේදී වෙන මරණ ජීවිතයේ දස කොටසකට කඩලා 20 කොටසකට කඩලා 30 කොටසකට කඩලා ආදි වශයෙන් දවසක් වරුවක් කැම පිටක් ගන්න වෙලාවක් ආස්වාස කරන වෙලාවක් ප්‍රස්වාස කරන වෙලාවක් පාසා පුංචි පුංචි සංසිද්ධිය වලට දාලා මේ සෑම සංසිද්ධියක්ම 100ට 100ක්ම ගෙවිලයි ඊගාව සංසිද්ධිය පහළ ඒක දකින්න අකමැතිකම නිසා අවසානයේ ගෙවි යන අවස්ථාව දකින්නට අකමැතිකම නිසා නොදකින්න නිසා නොදකින් කියලා කටයුතු කරන නිසා අපිට පේන්නේ තියෙන දේම පවත්මක් තියලා. තිතියක් දකින්න. ඉතින් සරුවචන්ස කියනවා ඒ තිතියෙත් අඤ්‍ය තත්තං වෙනස් වෙන බවක් තියෙනවා කියලා. ඒක නිසා එකක් 100%ක්මක වෙලා ඊගාවකට එන්නේ කියන එක වගේ කලාප වශයෙන් කඩලා කඩලා බලන්න කපලා කපලා බලන්න අඹරලා බලන එක තමයි සම්මසර ඥානදි කරන්නේ. අන්නේ සම්මසර ඥානය යම් ප්‍රමාණයකට සාක්ෂාත් වෙනවනම් මේ උද්‍යප්පයට අවශ්‍ය කරන්නා වූ නැත්නම් උද්‍යප්පයාන පස්සනා ඥානයට අවස්ථා අවශ්‍ය කරන්නා වූ හොඳ මානසික පදනමක් සකස් කළ දෙනවා. මේ නිසා සාමාන්‍ය ඕනෙම ඒ මේ භාවනා පොත් ලියනත් වතින් දැන හෝ නොදැන පිළිගැනීමක් තියෙනවා. මෙතෙන්ට එනකොට සුද්ධ විපස්සකයේ පවා පවත්නා වූ සමාධිය චිත්ත ඒකාග්‍රතාවය සමත විපස් සමත යෝගාවචරයේ අර්පණ සමාධියකට බොහෝ විට සම වෙනවා. ඒක තමයි හුඟක් වෙලාවට අද මේ සුද්ධ විපස්සකයට තියෙන ප්‍රධානම මූලධර්මමය නැත්නම් අපි කියනවා දාර්ශනික අභියෝගේ අර්පණා සමාධියකටපත් වෙන්නේ නැතුව මෙච්චර ගැඹුරක් මෙච්චර මේ ත්‍රිමාන රූපයක් මෙච්චර ඇස් දෙකෙන් බැලීමක් කරන්න පුළුවන්ද කියන එක. මේ නිසා ඒකට පිළිතුරක් සැපීමක් වශයෙන් සමහර සුද්ධ විපස්සනාව ඉස්මතු කොට දක්වන ගුරුවරු මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සම්මසන ඥාණයෙන් එහාට හිතක පවත්නා වූ සමාධිය සමත අර්පණා සමාධියකට සම කරලා එහි යතා වූ කෘත්‍ය වශයෙන් සමානකම පෙන්වන්නට උත්සාහ කළා තියෙනවා. ඒක නිසා එවැනි දර්ශන එවැනි ඉදිරිපත් කිරීම කරන ගුරුවරු සම්මසන ඥානෙ දක්වන්නේ සමත වශයෙන් බලනකොට ප්‍රථම ධානයේ වාගේ. ප්‍රථම ධානයට එනකොට නම් සමතේ නම් අරපණාවක් සිද්ධ වෙනවා. අර්පණාවක් කියලා කියන්නේ අරමුණට බැස ගැනීමක් සිදු වෙනවා. ඒ අරමුණෙන් පිට යන්නේ නැහැ. අරමුණෙන් පිට ගියොත් හිත වල්මත් වුණා ධානයේ කැඩුනා කියන විදිහේ බරපතල මේ නිකන් සිවිල් නීතිය කැඩලා වගේ විතික්‍රමණය වුණා වගේ කටයුත්තක් සිද්ධ වෙනවා ධානයෙන් පිරිහෙනවා. ඒ නිසා ධානයකට සමවැදුණාට පස්සේ ගත්තා වූ නිමිත්ත ඒක කසිනියක් වේවා ආනාපාන සතිය වේවා බුද්ධානුසතිය ආදී සම 40ක් කර්මස්ථාන වේවා එහිම নিমগ্ন වීම බැස ගැනීම අර්පණාව සමත සමාධියේදී මතක් කරලා දෙනවා. ඒ අර්පණා සමාධියත් නැත්නම් සමත වශයෙන් වඩන මේ නැත්නම් සමත වශයෙන් වඩනෝනේ සමත වශයෙන් උපයාගත්තා වූ අර්පණා සමාධියත් මේ සම්මසන ඥාන ඊගාවට දක්වන මේ උද්‍යප්පේ ඥාන අවස්ථාවදී තියෙන මේ විපස්සනා චිත්තයත් නැත්නම් විපස්සනා සමාධියත් අතර තියෙන සම්බන්ධතාව ගෙනහැර පෑමේදී අපි විපස්සනා සමාධිය විපස්සනා ධානය ඔප්පු කරන්න පාවිච්චි කරන්නේ සම්මත තර්ක. සමතේ ගුරුවරු විසින් ගොඩනගන ලද මූල ධර්මමයි. මූල ධර්ම අරගෙන ඒ සමත සමාධියේ තියෙනා වූ ලක්ෂණ එවැනි සමත සමාධියකට අවශ්‍ය කරනා වූ මානසික පරිසරය මේ අවස්ථාවේදී විපස්සනා සමාධියේදී තියෙන බව ගින ඇර දැක්වීම හොඳ සුතමේ ඥානයක් ඇතිකරනද විපස්සනා කරන කෙනාට තමන් ඉන්නා තන පිළිබඳව විශ්වාසයක් ඇතිකරනද මූල ධර්මානුකූලවත් දාර්ශනිකවත් මේ විපස්සනා සමාධිය අසරණ වෙච්ච එකක් නොවන බවක් දැනගන්නට සෑහෙන ධර්මෝජාවක් ලැබෙනවා ඉතින් මේක සමහර විටක මූලධර්ම වලට බරපත්තක් වෙනවා. ඒ නිසා සමහරු භාවනා නොකර මෙව්ව ගලපමින් පොත් ලියනවා. ඒකෙත් ඒක හොඳ පැත්තක් තියෙනවා. මොකද මේ දෙකම කරන පිරිස අද ඊට වැඩිය වැඩි. මම හිතුවා හෙට තව වෙනකොට වැඩි වෙනවා කියලා. ඒ නිසා එවැනි පරිශන ග්‍රන්ථ ලියන ඇත්තන්ට ඇතිවෙන්න තොරතුරු දැන් තියෙනවා. ඒ නිසා ඒ ඇත්තෝ ගලපනවා මේ සමත සමාධියක පෙන්වන මේ අර්පණා සමාධි ලක්ෂණත් විපස්සනා සමාධියක පෙන්වන මේ ක්ෂණික සමාධියේ ලක්ෂණත් අතර ප්‍රායෝගික වශයෙන් තියෙන සමතාවයේ බලනකොට සමතේ බැරි කෙනාට විපස්සනා තුලින් යන්නත් විපස්සනා බැරි කෙනාට සමතය මෙන්න මෙවැනි කාරණා සඳහා යොදු වෙලා තියෙන්නේ කියලා දක්වන්නටත් මහා ලොකු දාර්ශනික පැත්තෙන් මූලධර්ම පැත්තෙන් ලොකු මේ වේදිකාවක් සකස් වෙනවා. ඒක සම්බන්ධයෙන් ඇත්තට නොඅඩු අඩුවක් නැති හොඳ සේවාවක් අපේ අපවත්ච නායක ස්වාමීන් වහන්සේ කරලා තිබුණා. ඒ කර දැමීම සඳහා ඒ ස්වාමීන් වහන්සේ මූල ප්‍රභව ප්‍රධාන වශයෙන් අරගෙන තිබුණේ පටිසම්භිදා මාර්ගය කියන පොතේ මෑත කාලේ හිටපු ආචාර්යවරුන්ගෙන් පටිසම්භිදා මාර්ගයේ වැඩියෙන්ම ඇසුරු කරපු කෙනෙක් තමයි මේ නිසන්වනේ හිටපු අපේ ප්‍රධාන අපේ නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ එක විදිහකට අහන්නට කියවන්නට භාවනා කරන්නාට ඒකට දොර කවුළු විවෘත කරලා තියෙනවා කැමැති නිගමනයකට යන්න. ඊට වැඩිය බලවත් විදියට යෝගාවචරයත් කියවන්නත් ඇදගෙන යන විදියේ යොමු කරන විදියේ විග්‍රහයක් නැත්තම් විස්තර දැක්වීමක් ඒ බුරුමේ අතිපූජනීය ඒ පණිතාභිවන් ස්වාමින් වහන්සේ තමන්ගේ පොතේ විපස්සනා ධානය කියන මාතෘකාවක් වෙනම මැරගෙන සංසන්දනය කරලා පෙන්නලා තියෙනවා. ඉතින් අපේ මේ ප්‍රයත්න ඒ වගේ මූලධර්මමය හෝ නැත්නම් දාර්ශනික පැත්තට යන එකක් නෙවෙයි. නමුත් මේක කියවනකොට අහනකොට යම් කිසි කෙනෙකුට තමන් කරගෙන යන භාවනාවට උනන්දුවක් සහ කුසල ඡන්දයක් පහළ වෙනවනම් අපි ඒ කරුකටයුතු ආචාර්යයන් වහන්සේලාගේ පාරේ ගියා වෙනවා තොරතුරු ප්‍රයෝජන ගන්න වෙනවා. අන්න ඒක සම්බන්ධයෙන් අපේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ විසින් ලියලා දේ සමත විදර්ශනා භාවනා මාර්ග පොතත් එනතන් සත්ත්වවිසුද්ධා විදර්ශනා ඥාන කියන පොතත් මෙවැනි ධර්ම දේශනාවකට සෑහෙන තොරතුරු ලබා ගන්න පුළුවන් තරම්. ඒ වාගේම බුරුමේ ඒ මහසි ස්වාමින් වහන්සේගේ પરම්පරාවේ ඒ මහසි සායඩෝ ලියන ලද පොත්වලත් ඒ ස්වාමීන්ගේ ප්‍රධාන ශිෂ්‍යනමක් වන දැනට ජීවත් වෙන අපේ පන්දි ස්වාමීන් වහන්සේගේ ඒ ලියවිලා තියෙන පොත්වලත් මේක සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා දෙකටම පදනම් වෙලා තියෙන බලනකොට පරිසම්බිදා මාර්ගය කියලා සෑහෙන දුරට එළඹෙන්න පුළුවන් ඒ නිසා යම් කිසි කෙනෙක් කියවනවා නම් පුදුම හිතෙයි අපිට හිතා ගන්න බැරි විදිහේ කිසිම තැනක හිස්තනක් නැති සම්පූර්ණ විග්‍රහයක් සම්පූර්ණ චිත්‍රයක් ඒ පටිසම්භිදා මාර්ගයේ තියෙනවා මොනම තැනකින්වත් පැනලා යන්න බෑ ඒ තරමටම දැලෙලලා තියෙනවා ඥාන ජාලය සාරිපුත්තු ස්වාමීන් වහන්සේටයි මේ පරිසම්බිදා මාර්ගයේ පුතේ කර්තෘත්වයේ බාර දෙන්නේ උන්වහන්සේගේ තියෙන මේ ධර්මසේනාධිපතිත්වය හොඳට පේනවා. ඒ නිසා මේව සම්බන්ධව තව ඉස්සරහට තවත් මම හිතන්නේ විස්තර ලියවෙයි පොත්පත් ලියවෙයි. නමුත් මම නැවතත් මතක් කරනවා ඒක නෙවෙයි මේ අපේ પરමාර්ථය අපේ પરමාර්ථයේ ඒ පොත්පත් මාර්ගයෙන් කියවිලා තියෙන දේවල් මේ මහා ස්වාමීන් වහන්සේලා විස්තර කරන දේවල් අප අපිට කරගෙන යන භාවනාවට චිත්ත ශක්තිය වැඩි වීමට අදිෂ්ඨාන ශක්තිය වැඩි වීමට විශ්වාසය වැඩි වීමට කුසල ඡන්දේ වැඩි වීමට වීරිය වැඩි වීමට හේතු වෙනවනම් මම හිතනවා අපි ඒවා කියවන එකෙන් ප්‍රෝජනයක් කරනවා අපි කරන භාවනාවෙන් මේ දේවල්ගේ සත්‍ය සත්‍ය භාවයට සාක්ෂි සැලසෙනවායි කියලා. ඒ සම්බන්ධයේ බණකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවලුමුත් එහෙම නැත්නම් ඒ ලිඛිත ඉදිරිපත් කරන දේවල් වලත් මතක් කරලා තියෙනවා පෙරදක්මක් ඇතිවෙන්න නම් යථාභූත ඥාන දර්ශනයක් ඇතිවෙන්න නම් හිතක දුරුකල යුතු ඒ පරිපන්ත ධර්මත් වැඩි යුතු වෝදාන ධර්මත් තියෙනවා ඒ සෑම ධර්මයක්ම මෙතන ධර්ම කොටස 10ක් ඉලක්කම් වශයෙන් පෙන්වනවා ගණන් වශයෙන් ඒ ලක්ෂණ 10 මේ නාම රූප පරිච්ඡේද ඥානෙ පටන් ඉහළට දිගටම තියෙන්න ඕන කියලා කියනවා නැත්නම් හිතට එකලසක් නැහැ පෙරදක්මක් එන්නේ නැහැ දර්ශනේ පැහැදිලි වෙන්නේ නැහැ හිතේ සෑහෙන සමාධියක් තියෙන බවට ලකුණු 10ක් ඒ ලකුණු 10 ඉස්සල්ලාම් පෙන්වන්නේ පරිපන්ත ධර්මයේ පරිපන්ත කියලා කියන්නේ බාධක අවුල් වියවුල් කංකටොළු ප්‍රශ්න ධර්ම හයක් යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේක තේරුම් ගන්නට අමාරුයි ඒ ධර්ම හයට යට වෙලා ඉන්න වෙලාවයි. අපි ආනාපාන සති භාවනා කරගෙන යනකොට මෙන්න මේ කියන පරිපන්ත ධර්ම වලින් වෙන් වෙලා වෝදාන ධර්ම ඉදිරිපත් වුණා පාර අපිට ලැබුණා හරියට කියනවා නම් මහා මාර්ගයේ යනකොට කොළපාට එළිය දැක්කා වගේ වෙන එක අපි සිංහලෙන් ගැමි ව්‍යවහාරයට අනුව කියන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්න වෙලාව කියලා. වෙනත් ආකාරයකින් මේ කියන්න පුළුවන් අපේ හිත අරමුණට මූණට මූණ දාලා ඉන්න වෙලාවේ අපේ හිතේ භාවනා ලක්ෂණ 10ක් අපට වාසිදායක විදියට ක්‍රියාත්මක වෙනවා. එනිසා යෝගාවචරය උත්සාහගත යුත්තේ මේ කරුණු 10න් හිත උනන්දු කරගෙන ධෛර්යවන්ත කරගෙන හරි පාර බවට විශ්වාසයක් ඇති කරගෙන මේ අරමුණට මූණට මූණ දාලා තබා ගැනීමට අවශ්‍ය කරන්නා වූ දක්ෂතා හුරුබූ ටිකක් පුරුදු කරන්න ඕනේ. යම් අවස්ථාවක අරමුණට මූණට මූණ දාලා ඉන්නවනම් අපි නැත්තම් කියනවා අරමුණේ নিমগ্ন වෙන්න පුළුවන් ගතියක් තියෙනවනම් තමයි විශ්වාස නම් තව තප්පර ගාණක් වාර ගාණක් විනාඩි ගාණක් මට මේ අරමුණේම පවත්වන්න පුළුවන් කියන විශ්වාසය එනවනම් අන්න එවැනි හිතක අතීතානු ධාවනං චිත්තං වික්ඛෝපානුපත්තං සමාධිස පරිපන්තෝ කියන පළවෙනි පරිපන්ත ධර්මේ නෑ අතීතානු ධාවනං චිත්තං අතීතයේ අනුව දුවන අතීතයේ අනුධාවනය කරන හිත වික්ඛෝපානුපතිත වික්ෂෝපේටයිපත් වෙන්නේ මේ වික්ෂෝපය සමාධියට හරස් ධර්මයක් කංකටොල්ලක් අවුලක් ලන්දක් අතුරු පාරක් ඒක නිසා අරමුණට මූණ දාලා ඉන්නවා කියනකොට নিমগ্ন වුණා කියනකොට උත්කෘෂ්ඨාර්ථයෙන් කියනවා සමවැදිලා ඉන්නකොට අර්පණා වශයෙන් අතීතානු ධාවනයක් නැහැ. එතකොට වික්ෂෝපයක් නැහැ. ඉතින් ආධුනිකයෙකුට නැත්නම් මේ දබන ඉස්ලාම ආහන නැත්නම් මේක ක්‍රියාවත් කරන්න හදන කෙනෙකුට මේකේ ප්‍රායෝගික ලක්ෂණ තුනක් මතු කරලා දෙන්න පුළුවන්. අපේ හිත අපේ වචනෙන් කියනකොට භාවනා කැඩිලා නම් ලකුණු තුනකින් ඒ යෝගාවචරයට අල්ලන්න පුළුවන්. මොනවද ඒ ලකුණු තුන? හිත අතීතයේ තියෙන. හිතේ වාතාවරණයේ වික්ෂෝපගත මන් මේ දුක්ඛ දෝමන වෙච්ච හිතක් තියෙන. මානසික වාතාවරණයේ වික්ෂෝපයි. පශ්චාත්තාවයක් තියෙන. පසු තැවීම. පසු කියලා කියන්නේ වෙච්ච දෙයක්. පශ්චාත්තාවයක්, වික්ෂෝපයක්. ඒ වගේම තමයි ඉස්සරහින් ඥානින්ට අරමුණ පේන්නේ. ඔන්න ලකුණු තුනක්. එකක් අතීතයට හිත ගිහිල්ලා. දෙක හිත වික්ෂෝපගත වෙලා. අති පශ්චාත්තාප වෙලා දුක්ඛ දොම්මනස බාටපත් දුම්මනතාවයට පත් වෙලා වියකිලා මිලවන වෙලා හේබාලා හං වෙලා ගත්ත තිබ්බ ආරමුණෙත් නැහැ. මේ ලකුණු තුනෙම දැනගන්න පුළුවන් ඔන්න පරිපන්ත ධර්මයක් ඉදිරිපත් වෙලා. මේ තුනෙන් එකකින් හෝ දැනගත්තට පස්සේ ඒකට වික්ෂෝප වෙනවයි කියලා කියන්නේ ආයෙත් අතීතය දුවන එකක් තමයි. ආයෙත් වෙච්ච ගැන කනගාටු වෙන එකක්. ඒකත් නැවත පරිපන්තයක් ගෙන හැර දැමීමක් හිතට නැත්නම් ද්වේෂය නගා ගන්න ක්‍රමයක්. ඒ නිසා මේ තුنين එකක් දැනගත්ත ගමන් මගේ හිත එක්ක අතීතයට ගියා. මගේ හිත ආනාපාන කරන කෙනාගෙන ආස්වාසය ප්‍රස්වාසය නැහැ. ඒ වෙනකොට මට ඉතිරිපත් ඉතිරි වෙලා තියෙන හිතේ වික්ෂෝපයක් කියන එක දැනුණාන ඒ වෙලාවෙදිම යෝගාවචරය මේ තුනෙන් එකක් හරි මට ඇති தත්වෙම තියෙද්දිම වර්තමාන වශයෙන් දැක ගන්නට ලැබුණා කියලා පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උද්‍යබ්භ්‍යානුපඤ්ඤපස්ස උද්‍යානුපස්ස උද්‍යබ්භ්‍යානුපස්සනේ ඥානං කියන විදිහට මෙන්න මේ දැන් මතුවලා තියෙන්නේ අතීතයට යෑමක් හිත පශ්චාත්තාප වීමක් අරමුණ පාවා දීමක් කියලා ඒක ඒකේ යථා විපරිණාමය දැකලා නැවතත් හිත වර්තමානයේ ප්‍රසන්න භාවයේ මූල කර්මස්ථානයේ පවත්වන්න පුළුවන් නම් ඒක හිතේ හොඳ සමාධි ලක්ෂණ දක්ුණක් මේ කියන තාලයට ඒ මතුවෙන ධර්ම ඒ මතුවෙන ධර්ම කියන්නේ අතීතයට දුන ගතිය හිත පශ්චාත්තාප වෙන බව මූල කර්මස්ථානයෙන් පිටපයින් ගතිය නැතුව නැවතත් ලන්දේ දුවපු වාහනේ ආයෙත් පාට ගත්තා වගේ ගන්න පුළුවන් නම් එන්නේ தത്വෙට විශ්වාසය ඉස්සලාම පහළ වෙන්නේ මේ උදයබ්බේ තරුණ අවස්ථාවේ. එතකක් කෙරෙන්නේ එතෙක් කෙරෙන්නේ දඟල දඟල කෙරුවට වෙන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියලා සම්පූර්ණ චිත්‍රය වැහැදිලි වෙන්නේ නැහැ. උදේ අභ්‍යාන අවස්ථාවේදී මෙවුවා දැකගෙන වතුරෙන් ගිලිච්ච මිනිහා නහය යන්තම් උස්සගත්තා වගේ වතුරෙන් ඔළුවට උස්සගත්තා වගේ වැටෙන්න බනහා මගේ හිතට මේ වෙලා තියෙන මොන සංගතිය මොකද්ද අතීතෙට ගිහිල්ලා මානසික වාතාවරණය වික්ෂෝපයටපත් වෙලා ඒකට දැක ගන්න පුළුවන් තව කාරණා තමයි කරපන් කියපු අරමුණේ හිත නැහැ පවත්පන් කියපු අරමුණේ හිත නැහැ givisagatta අරමුණේ හිත නැහැ ඔන්න එතකොට පරිපන්තය පරිපන්තය වශයෙන් පටලැවිල්ල පටලැවිල්ල වශයෙන් අවුල අවුල වශයෙන් දැක ගැනීමත් ඒ ධර්මතාවල විපරිණාමයට ඉඩ තැබීමක් මිස ඒකට පශ්චාත්තාප වීමක් මෙතෙන්දි සඳහන් වෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං. මේ වාගෙම තවත් පටලැවිල්ලක් අවුලක් තියෙනවා භවනා කරන යනකොට අරමුණට හිත දාලා නැති වෙලාවට මුණට මුණ දාන්න බැරි වෙලාවට අනාගත පටිකංකණේ හිත කොහොම කරන්දෝ මෙහෙම කරන්දෝ අරහෙම කරන්දෝ කියලා නොකරපු දේවල් පිළිබඳව හිත දුවලා අනාගත ප්‍රතිකංගන නිසා විකම්පිතං තද්ද බල කම්පිත තත්ත්වයටපත් වෙනවා ලොකු උද්‍යෝගිමත් ගතියක්. තද බල උද්‍යෝගිමත් ගතියකටපත් වෙලා මට ඊයේ වැරදුනේ මෙහෙම කරපු නිසා අද නම් මෙහෙම කරන්න මගේ අම්මටයි අප්පච්චිටයි වැරදුනේ මෙහෙම කරපු නිසා මම නම් එහෙම කරන්නේ. මෙතෙක් කිච්චි රාජ්‍ය නායකයන්ට වැරදුනේ මේක නිසා මම නම් එහෙම කරන්නේ. අනනම් මේක හරියට කරනවා කියලා බොහොම උනන්දු උද්‍යෝග තත්වකින් ගියාම ඒ සමාධිස්ස පරිපන්තෝ ඒකත් සමාධියට පරිපන්තයක්. ඒකෙත් අර ලකුණුම තුනම තියෙනවා. අනාගතයේ තියෙන්නේ හිත ඇවිස්සිච්ච උද්‍යෝග අති උද්‍යෝගයයි තියෙන්නේ. අරමුණෙන් ගිලිහීමයි තියෙන්නේ. එතකොට මේ පරිපන්ත ධර්ම දැනගත්ත පමණින් උද්‍යප්පයානුපස්සනේ ඥානාවට ඥාණයට එනකොට තේරෙන්නේ දැනගත්ත පමණින් ඒවා ගිලිහි වැටෙන්න පටන් ගන්නවා. දැන් යලපතක වැටිච්චි වතුර බින්දුවක් වගේ නිලුම් පතකට වැටිච්ච නිලුම් දැල්ලකට දැලය මේ පෙත්තකට වැටිච්ච වතුර ටිකක් වගේ හිටින්නේ නැහැ. පරිපන්ත පරිපන්ත වශයෙන් දැනගන්නකොටම හැලෙන ගතියක් එනවා. එතකොට අතීතය සහ අනාගතය දෙකම අසුරු කරන හිත වර්තමානයේ නෙවෙයි සමාධි වශයෙන් බැලුවත් විපස්සනා වශයෙන් බැලුවත් මේ දෙක හොඳට යෝගාවචරයට දැක දැනගන්න පුළුවන් අවස්ථාවක් තමයි එන්නේ. ඊගාට ලීනං චිත්තං කෝසජ්ජානුපතිතං හිත නිකන් ওই ලෙඩ කපුට වැල ගන්නවා වගේ. විශේෂ ඇඳට හේතු වෙලා ලීන භාවයට, සංගවිච්ච භාවයට යන්න පටන් අරගත්තොත් කුසීත බවටපත් වෙනවා, තීන මිද්දේ පහළ වෙනවා. ඒතර අරමුණ වෙනුවට වෙන මොකක් හරි ඔය හීන ලෝකයකටමත් වෙලා මොනවා වෙනවද කියලා විශේෂයෙන් මෝහගත වෙලා ඒ පිච්ච දේ නොදැනී යන පටන් ගන්නවා. ඒ නිසා හිත ලීන භාවයටපත් වෙනවා නම් ඒ යෝගාවචර දැනගන්න පුළුවන් මේකත් අරමුණෙන් පිටපණින්ට හේතුවක්. එතකොට වෙන්නේ මොකද්ද? හිත මිදෙනවා. අකර්මණ්‍ය බාටපත් වෙනවා. කුසීත බාටපත් වෙනවා. නින්දට වැටෙනවා. මේකත් පරිපන්ත ධර්මයක්. එතකොට මේ ලීන භාවය එතන සංගවි ගන්න ගතිය අරමුණ හොඳයි ලස්සනට පරිසරයත් හොඳයි සමහරට ආලෝක වගේ දේවලුත් පේන්න පටන් අර ගන්නවා ඇඟත් පහසුයි වගේ දේවල් එනකොට තමයි මේ ලීන භාවය එන්නේ මේ ලීන භාවය කවදාකවත් ලෙඩක් දුකක් කරදරයක් පිටින් සද්දයක් ගෝසාවක් එනකොට එන්නේ මේක පරිපන්ත ධර්මයක් විදිහට තේරුම් අරගන්නවා. ඊගාට අතිපග්ගහිතං චිත්තං. අතිපග්ගහිත චිත්තය කියලා කියන්නේ දැඩි විදිහට මේ පරියංකේදීම අද්දම නිවන් දකින්න ඕනෑ කියලා අර අරමුණ මිරිකලා අල්ලනවා. අරමුණ පතුරු ගගා බලන්න හදනවා මේකේ ධර්ම කොහෙද තියෙන්නේ රූප ධර්ම කොහොනවද නාම ධර්ම මොනවද ඇතිවීම නැතිවීම දෙක ඉක්මන් දක්වන්නේ කොහොමද කියලා උනාට වැඩිය අතිපග්ගහිතං චිත්තං කියලා ඒ අතිපග්ගහිත සිත්තේ ආවත් උද්ධච්චයට වැටෙනවා හිත. ඒ උද්ධච්චයට වැටෙනකොටත් ඒ අරමුණ කාබාසිනිය වෙනවා. අරමුණ කුඩු සුනුසු ඉසුණු වෙලා යනවා. දැක ගන්න බැරි වෙනවා. මේකට මට මතකයි මං හිතන්නේ කියනකොට හම්බ වෙනවා ලොකු සාංශගේ ඒ මේ සත්‍යවිසුද්ධි විදර්ශනා ඥාන වෙන්න ඇති. ඉතර දක්ෂ වෛද්‍යවරු සිරා වේදය උගන්වනවා. උගන්වනකොට වතුරේ පාවෙන නෙළුම් පෙත්තක පාවෙද්දි දැලිපිහියෙන් ඒකේ තියෙන නාරටියක් පලන්නේ කියලා කියනවා. අමෝරාගෙන ඇන්නොත් දැලි අර පත්තත් එක්කම කොපත් කොලෙත් කැපීගෙන වතුර ගිලෙනවා. බයේ අත ගන්න නැතුව හිටියොත් මොනම දෙයක් කරන්නම නැහැ. ඒ වගේ තමයි ඔපරේෂන් කරන්න හදනකොට ශිරා වේද ඉගෙන ගන්නකොට එළෙඩාගේ නහර කපන්නේ කොහොමද? වතුරේ පාවෙන නෙළුම් පතක තියන්නා වූ නාරටියක් රේණුවක් නැත්නම් ඒකේ වැටලා තියෙන ඉරක් පලන්නා වගේ ගානට කරන්න ඕන. ඊගාට මේ අතිපග්ගහිත හිත පෙන්වන්න කියලා කියන්නේ රජ කෙනෙක් යම් වෙලාවක හරි කිව්වොත් කාට හරි බඹයක් පමණ දිග මකුළු දැලක් ගෙනාව කෙනෙකුට ඇතෙක් වරට වස්තු දෙනවයි කියලා ඔක්කොම ලදුවගෙන ගිහිල්ලා අර මකුළු දැල බදන්න හදනකොට අල්ලන අල්ලන මකුළු දැල කැරේ. කිසිම කෙනෙකුට රාජ සභාවට මේ බම්බයක් පමණ දිග මකුළු දලක්ගෙන යන දක්ෂයෙක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද අනෙක් කෙනාට ඉස්සලා ගිනිච්ච නැත්තම් මට මේ ඇතෙක් බරට වස්තු ගන්න බැරි වෙයි කියලා දකින්න දකින්න කෙනා බොහෝම එකන මුළු රටේම තියෙන අර දිග දිග මකුළු දල තේරම කඩලා දාන. ඒ වගේ තමයි අතිපග්ගහිත හිත. මෙහෙම වෙනකොටත් දැඩි කොට මිරිකලාලන ගතියත් හිත උද්දච්ච භාවයට වැහිලා වහලා හිටපු එකතන් වෙලා හිටපු මීමැස්සෝ ටිකක් ඇවිස්සලා ගියා වගේ තැම්පත් වෙලා තිබුණ අලු කොටකට ගලකින් ගහුවාම ඇවිස්ස බුස් කාලා ඇවිසිලා යනවා වගේ ඉත සම්පූර්ණ ශුන්‍යත්තුලි වෙලා යනවා මේ අති මේ අතිපග්ගහිත හිතේ එහෙම නැත්නම් ওই කියන ඇවිස්සිච්ච හිත ඒකත් සමාධියට පරිපන්තයක් කියලා තියෙනවා උද්ධච්චයට වැටීම ඊගාවට අබිනතං චිත්තං රාගානුපතිතං දැන් අරමුණේ හොඳට හිත වැටිලා මුණට මුණ දාලා ඉන්නවා. මුණට මුණ දාලා ඉන්නකොට කවදාකවත් නැති විදිහට ආස්වාසය ආස්වාදයක් වශයෙන් වැටෙන්න පටන් දෙකක් තුනක් හතරක් ඒ විදිහට ආස්වාසය දෙට ආස්වාද ජනකව කරගෙන යනකොට ඇඟ ඇතුලෙන් කුමුදාලමින් උතුමාකාර ප්‍රීති ප්‍රමෝද පහළ වෙනවා. තමාට ආලෝක පහළ වෙනවා. තමාට පස්සද්දි පීටි සුඛ කයි සහැල්ලු ගති පහළ වෙනකොට අරමුණ පැත්තක දාලා ඒකට කැදර වෙනවා. ඒ වාදිකේ ගිය ගමන් රාගය හිතට ඇති වෙලා හිතේ කෙලේශයක් මතු කරනවා. ඒකේ ඉන්නේ හොඳ පැත්තේ. අරමුණ හරි අරමුණ හරියෑම නිසා අබිනතියක් ඇති වෙනවා. හරි මට නම් දැන් ආයෙකින් අරමුණෙන් තොරයි නෑ හිත මට දැන් හොඳටම විශ්වාසය හරියයි කියලා මේ ආලෝක පහළ වෙලා තියෙන්නේ. මේ සතිය තියෙන්නේ. මේ කයේ පහස්කම් තියෙන්නේ. මේ කයේ පහ මේ ප්‍රසන්න භාව පහළ වෙලා තියෙන්නේ. සහැල්ලු ගති පහළ වෙලා තියෙන්නේ කියලා එවුව දිගේ දිගේ යනකොට අන්තිමට ආරමුණ මතක නැති වෙලා එව්වට මත් වෙලා ඇතුළත ගිල ගැනීමක් ඇතුළතට නැමීම නිසා දිය රැළේ ගිලී යෑමක් සර්වඥාන්සේ සඳහන් කළ උපමාවෙන් පෙන්වනවා. ඒක නිසා මේ අභිනත හිත එනකොටම අභිනත හිතක් බව දැනගෙන මේන් සිදුවෙන්නේ රාගයක් පහළ වීමයි අරමුණෙන් ඇතිවෙච්ච ඵලවලට ආශා වීම නිසා අරමුණට අනදර කිරීමක් වෙනවා කියලා එතන පරිපන්තයේ තේරුම් ගන්න ඕනේ. එයාට අපනතං චිත්තං පටි ව්‍යාපාදානුපත්තං තත් පටිඝානපත්තං අපනත චිත්ත කියලා කියන්නේ කොච්චර කෙරුවක්වත් හිතවිලි එන්න පටන් ගන්නවා. බේරන්න බෑ. අස්කරන්න අස්කරන්න අස්කරන්න හිතවිලි එන්න පටන් ගන්නවා. එතකොට අර හිතවිලි ඛණ්ඩ මරන්න විනාශ කරන්න තරමට හිතවිලිත් එක්ක තද ව්‍යාපාදයක් හට ගන්නවා. එතකොට අරමුණකට කිට්ටු කරන ඒ වෙලාවේ හුස්ම ගන්න බවක්වත් තේරෙන්නේ නැහැ. හුස්මක් නැහැ හිතවිලි විතරයි තියෙන කියලා හිතෙන් තරමට. තමාලාට ඇට ඇතුලෙන් එන වේදනාවක් අම්බරනවා. දසවද දෙන්නා වගේ තේරෙන පටන් ගන්නවා. ඉතින් මේ වේදනාව හප්පල කණ්ඩ තරමට හිතෙනවා මේ ඉඳගත් ගමන් මට වෙන මේ වැඩේ මෙච්චර අමාරුවේ මේ විවේකයක් හොයාගත්තා, ගුරුවරයෙක් හොයාගත්තා, ස්ථානයක් හොයාගත්තා. මෙන්න බලමු මේ වේදනාව කියලා. අර වේදනාවත් එක්ක සමාහට පුදුම විදියට උරුට්ට වෙනවා, හැප්පෙනවා, අපනත හිත ඇති වෙච්චනවා. ඒතකොට තද ඇඟ දැඩි වෙලා තියෙන්නේ. හොඳටම කල්පනා කර බලුවොත් අර පටන් ගත්ත ලිහිච්ච ගති ඇඟේ නෑ. බොහොම ඒකට කියන්නේ ස්තබ්ද වෙනවයි කියලා. තද වෙනවයි කියලා අපි සිංහලෙන් කියන්නේ. ඉංජිතංච පන්දිතන්ත. බෙවුලනවා, සහලවනවා, කම්පිත වෙනවා, සැලෙනවා. අපනත භාවේ. ඒ වගේම සද්ද ඇහෙනවා. එකක් ඇහෙනකොට කරබනින්න දෙකක් ඇහෙනකොට කරන තුන හතර යනකොට මිච්ඡර බලව මේ වගේ වියක ස්ථානට ආවත් කවුරු හරි කහිනවනේ කවුරු හරි දොර හයියෙන් වහනවනේ. කවුරු හරි මොන හරි තට්ටු කරනවනේ කියලා අර දේත් එක්ක පුදුමාකාර ව්‍යාපාදයක් එන්න පටන් ගන්නවා. ඒ එනකොට අපිට මේ හුස්ම ගන්න බවක්, පණ තියෙන බවක්, මනුසකමක් මොකක්වත් මතක් වෙන්නේ ඒ සෑම දෙයකින්ම පරිපන්ත ධර්ම පාල මෙන්න මේ පරිපන්ත ධර්ම 6 නැති බවම විශාල ජයග්‍රහණයක් වුණාට යෝගාචරයට වෙන්නේ මහා කම්මැලිකමක් විදියට. යෝගාවචරයට වෙන්නේ මේක මහා පාළු ගතියක් විදියට. මොනවත් නැහැ. ඉස්සර නම් අතීතයට දුවලා අනාගතයට දුවලා අඩු ගානේ අනාගත සැලසුම් කරන හරි පශ්චාත්තාපය හරි දෙකවත් තිබුණා. එහෙම නැත්නම් අබිනත අපනත භාවයේ ඇති වෙලා මේ හිත ඇදී ගන්න ගතිය හෝ ද්වේෂයවත් තිබුණා. ඒ චිත්‍රපටි දර්ශන ජවනිකා අපි කියන්නේ ඒවට කියන්නේ සිද්ධි බහුල භාවයේ නැති නිසා උහි ඇල්වතර බොන්නා වගේ මේ පරිපන්ත ධර්ම නැතිකම නොදන්නා යෝගාවචරයා කියන්නේම දැන් මොකද කරන්න කියලා. ඊගාට මම මොකද කරන්න කියලා අහනවා. දන්නවනම් මේ தত্ত্বය කියලා කියන්නේ අරමුණකට හිත වැටිලයි තියෙන්නේ, සතිය තියෙනවා, සමාධිය තියෙනවා. ඒකට කෙලස් නැහැ, කෙලසෙන්නේ නැහැ. කුපිත නැහැ, කම්පිත නැහැ, කම්පිත නැහැ. අන්නේ කම්පිත නැති භාවය මේ වෝදානයක් හිතේ ප්‍රසන්න භාවයක් කියලා දන්නවනම් ඒ යෝගාවචරයා ඒක තනවඩනවා ඒ නොදන්න කම නැති කරන්නයි මෙහෙම බණ කියන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ අපි මේ පොතොල් ලියලා තියෙනවා කියවන්නේ. ඒ වාගේ මේ වෝදාන ධර්ම ඇතිවෙච්ච හිතත් නැත්නම් නරක ධර්ම නැතිකම ණය මේ කතා කරේ ගාට ඇති හොඳ පැත්තකුත් අර කියපු 6ට තව 4ක් එකතු කරනවා රවුම් කරලා පෙන්නන්න තත්ත්වජාතානන් ධම්මානං අනතිවත්තනත් තේන ඒ සම්පහන්සනා කියලා හිත ඒ වෙලාවේදී සම්පහන්සනය කිරීම සම්පහන්සනය කරනවා කියලා කියන්නේ වෙහෙසකට අපි පවන්සලාගෙන හුලං වද්දා ගන්නවා වගේ නැත්තම් මෝදායින්ට ගිහිලා හුලං පවණක් ලැබෙන්න සලස්සනවා වගේ ඒ ඇති වෙච්ච වෙලාවේදී තත් ජාතානන් ධම්මාන අනතිවත්තන ඨේන සම්පහන්සනා කියලා දැන් ඒ වෙලාවේදී යෝගාවචරයාගේ හිතේ සද්ධාාවක් තියෙනවා අරමුණ අධහන ගතියක් තියෙනවා ඒ මොකද අර කියන අතීතනාගත හිතවිලි නෑ ලීන හෝ උද්දච්ච හිතවිලි නෑ රාග ద్వේෂ හිතවිලි නෑ. ඒක නිසා අරමුණ අධහන ගතියක් තියෙනවා. ඒ අරමුණ අධහන හිතම වෙන දේවලට හිතේ විතක්කය පහළ වෙන්න දෙන්නේ නැතුව අරමුණෙහිම විතක්ක කරන ගතිය අරමුණටම හිත නංවන ගතිය සහ අරමුණම ਵਿਚාර කරන ගතිය පවතිනකොට පවතින්ට සෑහෙන වීර්යක් අවශ්‍යයි. නිින්ද යන්න දෙන්නේ නැතුව මේක පවත්වන්න වීර්යක් අවශ්‍යයි. හිත පිට යන්න නැතුව දෙන මට්ටමට ගෙනියන්න වීර්යයක් අවශ්‍යයි. සම්බර වීර්යයක්. ඒ වගේම ඉස්සල්ලා චිත්තක්ෂණයේ තිබුණ සතිය ආස්වාසයේ තිබුණ සතිය ප්‍රස්වාසයට ගෙනියන්න ප්‍රස්වාසයේ මුල තිබුණ සතිය මැදට ගෙනියන්න. මැද තියෙන සතිය අගට ගෙනියන්න. අග තියෙන සතිය ආස්වාසයේ මුලට ගෙනියන්න. මෙන්න මේ විදිහට පවතින සමාධිය සතියක් අවශ්‍යයි. මෙන්න මේ වීර්ය සති කියන ධර්ම දෙකමයි සමාධියට ඒකාන්ත ආහාරය. එතකොට සමාධිය වැඩෙනවා. වැඩෙනකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ දැන් නම් හිතේ තියෙන මේ පංචේන්ද්‍රිය ධර්ම එකිනෙකා පරයා නැගිටින්නේ නැහැ. සම තත්වයක පවතිනවා කියලා තත්ත ජාතානන් ධම්මානං අනතිවත්තන රටේන අතිවත්තනය කරන්න එකන එකන ඉස්තිලා නැගිටින්න යන්නේ. එදි මෙතෙන් සාමාන්‍ය කියනවා ඇති වෙන සද්ධාව ප්‍රඥාව ඉක්මවන්ට යන්න නරකයි. ඉක්මවපු ගමන් මතුවෙන මතුවෙන පුංචි දේවල්ට සද්ධාව ඇති කරගෙන බාධා කරගන්නවා. එහෙම නැත්නම් ප්‍රඥාව ඉස්සර වෙන්න පටන් අරගත්තොත් විතක්කේ වැඩි කරගත්තොත් ධම්මවිචේ වැඩි කරගත්තොත් ධර්මතාවල තියෙන ප්‍රත්‍යක්ෂේ පැත්තක දාලා මේ කල්පනාවට වැටෙනවා. හා උග කාලයකට පස්සේ මට මේ කරනවා දැන් නම් මට ඒකාන්තයෙන්ම හැම ආරවුණකම මේ විපරිණාමේ පේනවා, Nirodhe පේනවා කියලා එව්වම කල්පනා කරන්න පටන් ගන්නවා. එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඊගාට වීර්යය සමාධියයි දෙකේ එකිනෙකා පරයා යන්න දෙන්නේ නැහැ. වීර්යය වැඩි වුණොත් මේ අති උද්දච්ච භාවයටපත් වෙනවා. සමාධිය වැඩි වුණොත් නින්දට වැටෙනවා. මේ දෙක සමකරන ගන්නවා. අන්න ඒ විදිහට මේ ධර්මතා එකිනෙක පරයායන්ට දෙන්නේ නැති ගතියක් යෝගාවචරයා ලාවට දන්නවනේ. පහම අස්සය බැඳලා ඉන්නේ එක එක්කත් පාරෙන් පිට යන්න දෙන්නේ නැතුව අසරතාචාර්යර හසුරුවා ගන්න දන්නවනේ. ඒක සම්පහන්සන කෘත්‍යයක් වෙනවා. පවන්සලා ගැනීමක් වෙනවා භාවනාවට. ඒකේ යෝගාවචරය විසින් කළ යුතු අනුග්‍රහිතයක් විදිහට සඳහන් කරනවා. ඒ අනුගහිතය මම අර කලින් වගේ සමතනුගහිතයක් වගේ විපස්සනානුගහිතකුත් වෙනවා. මේ වෙලාවේදී නම් විපස්සනා වශයෙන් හෝ සමත වශයෙන් අනුග්‍රහ කරන්නේ සමාධි චෛතසිකයටයි. සමාධියයි අපි මේ වඩන්න හදාන්නේ. ඒකවත් ඉක්මන් වෙන්න දෙන්නේ වැඩි වෙන්න දෙන්නේ නැහැ. ඒ වාගේම ඉන්ද්‍රියානම් ඒක රසට්ඨේන සම්පාංශනා කියලා තියෙනවා. ඒක රස භාවය කියලා කියන්නේ ඒ ඉඳුරන් පස් දිනාම එක කෘත්‍යයකට යොමු වෙනවා. එහෙම නැත්නම් මේ ඇඟිලි පහ දිග අරපුවම අතේ ඇඟිලි පහ පස් දිශාවකට යොමු වෙන්නේ. නිසා සමාධිය මේ සුලංගිල්ලෙන් සද්ධාව පෙන්නනවනම් මාපට ඇඟිල්ලෙන් ප්‍රඥාව පෙන්න සුලංගිල්ල විහිදෙන දිහාට නෙවෙයි මාපට ඇඟිල්ල දික් වෙන්නේ. වේදගිල්ලෙන් සමාධිය පෙන්නනනම් දබරගිල්ලෙන් වීරිය පෙන්නනනම් ඒ දෙක දෙපැත්තට ගිහිලා තියෙනවා. මැද සතිය තියෙනවා. ඒක රස වෙනවයි කියලා කියන්නේ මේ ඇඟිලි පහම එකතුඩු වෙනවා. කොහොම එක දිහාට යොමු කරපුවාම අර 17 දුවන්න කියව ශාස්ත්‍රය ටික එක දිහාට බැඳුනා වගේ ඒක රස භාවයකට යනවා. ඒක තමයි ඒකත්ත භාවය. එහෙම නැත්නම් අපි කියන්නේ ඒකාග්‍ර භාවය කියන එකට යනවා. ඉතින් මේ වගේ ස්වභාව ගතියකුත් තියෙනවා තනි තනි දුවන ගතියක් තියෙනවා. අපි තනි තනිව වඩනකොට තනි තනිය කිරි පොවනකොට පොහුණු කරනකොට ඒ වගේ දිශාවක් පෙන්ලා නැහැ. වේගයක් තිබුණේ දැන් ප්‍රවේගයක් බවටපත් වෙනවා. වේගයේ ප්‍රවේගයක් කියලා කියන්නේ වේගයට දිශාවක් එනවා. මේ ඔක්කොමලා එකම දිශාවට කටයුතු කරනකොට එහෙ මේ දුවපු ඒ ඔක්කොම එකතෙන් වෙනකොට යෝගාවචරයට සමව දුවන අස්යන් සහිත රතයක් පදවන අසාරෝහකෙක් වගේ වැඩි දඟලන දෙයක් නැහැ. අන්නේ ඒක රස භාවයේ ඉන්න පටන් අර ගන්නවා. ඊගාවට තතුපක විරිය වාහනට්ටේන සම්පාංශන. මෙන්න මේ දේ මේ විදිහට යන්න නම් යෝගාවචරයාගේ වීරිය ගියර් එක නැත්නම් වීරිය මට්ටම අලුත් තැනකට යන්න වෙනවා. මෙතෙක් තිබුණු ආරාද්ධ විරිය පග්ගහිත විරියක් බවටපත් වෙන්න වෙනවා. ආරම්භ ධාතු වශයෙන් කියන විහාරයේ ධාතුවක් වෙනවා නික්කම ධාතුවක් බවටපත් වෙන්න පටන්. දැන් රතේ රතේ විසින් ගෙන යන්නයි පටන් ගන්න තියෙන හැබැයි රතාචාර්යවරට නිදා ගන්න බෑ. එයා අඬහැරේ පාන්න ඕන. ගැල හොඳට බරපටවලා අකන්ද අදිනවා. ගුණා වැඩ කරත්තකාරයා ගෝණී. එතකොට බුදියා ගත්තොත් එහෙම හරක නතර වෙනවා. ඉතින් මේ මනුස්සයා රාළද ගෝණි පඩංගුවේ ඉන්නේ හොඳට ගල් කවියක් කියාගෙන යනකොට හරක දන්නවා දැඟලුවොත් නැගිටලාවිල ගුටි කණ්ඩ වෙනවා මේ රාළ නැගිටලා ඉන්න බවට අඬ හැරේ යනවා ඒ වෙලාවට මේ භාවනා කරන යෝගාවචරයට මේ වීරියේ වැඩිවියපත් වීමත් එක්ක මෙනෙහි කිරීමත් යම් කිසි විදියකට අලුත් වැඩියා කරලා දෙන්න වෙනවා ඒක දිග කතාවක් නමුත් කෙටියෙන් මතක් කරනවා නම් බලාගෙන ඉන්න ආස්වාස ප්‍රස්වාස අරමුණේ ආස්වාසය සහ ප්‍රස්වාසය දෙක අතර වෙනස නොදෙනිය. ආස්වාස ප්‍රස්වාස නැහැ කියන මට්ටමට වගේ යන්න පටන් හැබැයි මේ කියන ධර්මතාවට අහුම්කන් දීපේකන දන්නවා මේක දිගටම මගේ ශ්‍රද්ධාව තියෙනවා. වීරිය තියෙනවා. සමාධිය තියෙනවා. සතිය තියෙනවා. ප්‍රඥාව තියෙනවා. හැබැයි අර විස්තර කියා ගන්න තරම් අරමුණේ විචිත්‍රත්ව නැහැ. වෙනස්කම් පේන්නේ නැහැ. ඒ නිසා මේක වඩා හොඳ තත්වයක්. ඒ නිසා යෝගාවචරය ආස්වාසය ආස්වාස වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරපු එකනා දැන් ආස්වාස ප්‍රස්වාස දෙක එකිනෙකා විශ්ේ ගැළති කැළති කියන නිසා නං වණන් වශයෙන් කියා ගන්න බැරි නිසා ආස්වාසය කිව්වොත් ඒත් වැරදි ප්‍රස්වාසය කිව්වොත් ඒත් වැරදි. ඒ වෙලාවට දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කිරීම මාරු කරන්න. ඒක තදුපක විරිය වාහනට්ටේන කියලා කියන්නේ එතෙන්ට අවශ්‍ය කරන්නා වූ වීරිය අපි වීරිය අවසන ගතිය කලත්තු කරන ගතිය හැඳි ගන්න ගතිය කාල් ගන්න ගතිය භවනාට ඇති කරන්නේ මෙනෙහි කිරීමෙන්නේ ඒ මෙනෙහි කිරීම මෙතුආකල් අපි කෙරුවේ පිම්බීම හැකිලිම කරන කෙනා නම් පිම්බෙනවාර පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා හැකිලෙනවාර හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා ආස්වාස වාරය ආස්වාසය ප්‍රස්වාසයයි ප්‍රස්වාසය සක්මනේ වම වම වාසයෙන් දකුණ දකුණ වශයෙන් මෙනෙහි කරනවා. මේක ඇත්තටම සක්ම භාවනාවට ආරූඪ කරන්න අමාරුයි. නමුත් මේ පරියංක භාවනාවේදී විපස්සනා යෝගාවචරයට මතක් කරනවා. ඒ විදිහට කඩලා වෙන් කරන්න බෑ. නමුත් සතිය සමාධිය තියෙනවා. දන්නවනම් දැනෙනවා දැනෙනවා. නැත්තම් ඉඳගෙන ඉන්න බවට ඉන්නවා ඉන්නවා නැත්තම් ඉඳිනවා ඉඳිනවා කියලා මෙනෙහි කරනවා. මේ වෙලාවේදී බොහෝ විට යෝගාවචරයට මේ අපි මේ කතා කරන්න මාතෘකා කරන්න බලාපොරොත්තු වුණ <clears throat> උද්‍යප්පේ ඥානේ එනකොට ජම්බිදීක උපේක්ෂාවක් එනවා. ඒ උපේක්ෂාවේ ලක්ෂණ මොනවද? භාවනා නොකලත් භාවනා සිද්ධ වෙන බව තේරෙන පටන් ගන්නවා. මේ නිසා යෝගාචරය බොහෝ විට මෙනේ නොකර බලා සිටීමේ උහුරු බූටිකමක්, උහුරතල්කමක්, හිතුවක්කාරකමක් පටන් ගන්නවා. ඒක ඇති දෝෂයක් නැහැ. නමුත් ඒ තදුපග විරිය වාහනට්ටේන කියලා හිතෙන්ට ගැළපෙන විරිය පැවැත්වීම වශයෙන් මෙනෙහි කිරීමේ යන්ත්‍රයේ 100ක් නතර කරන්න නරකයි. හැබැයි මූල ධර්මයේ වශයෙන් යෝගාචරයාට මෙනෙහි නොකරින්ට හේතු තියෙනවා. එහෙම නැත්නම් හේතු වැටෙනවා. මොකද ඒ විතක්ක කියන චෛතසිකේ හැලෙන්න පටන් ගන්නවා. මෙනෙහි කරාට අරමුණට හිත විහිදෙන්නේ නැති ගතියක් පේන්න පටන් ගන්නවා. මොකද අරමුණු වෙන්කොට හඳුනා ගන්න බැහැ. මේක සාමාන්‍ය ප්‍රථම ධ්‍යාන ඉඳලා පංචක නාය ක්‍රමයට දෙවෙනි ධ්‍යානයට යනකොට විතක්කේ හැලෙනවා. චතුක නාය ක්‍රමයට දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර දෙකම හැලෙනවා. ඇත්තටම කියනවා නම් මේ සම්මසන ඥානයත් උද්‍යප්පේ තරුණ අවස්ථාවෙත් ප්‍රථම ධානයේ තියෙන හිතක් තමයි තියෙනවා කියලා කියන්නේ. ওই ලක්ෂණ 10න් අපි මේ විස්තර කරගෙන ගියා දැන් 9ක් තව එකක් කියවම ලකුණු 10ක් වෙනවා. ඒ ලකුණු 10න් යුක්ත සමාධිය කියලා කියන්නේ අර්පණ සමාධියකට බොහොම සමානයි. එතකොට හිත වැඩ කරන්නේ මේ සම්මසන සහ තරුණ උදයබ්බේ අවස්ථාවේදී. මේ දෙකේදීම විතක්ක ਵਿਚාර දෙකම තිබුණට ඒකේ ආදීනාව වැටෙන වෙලාව. විතක්ක ਵਿਚාර වලින් වෙන්නේ සමාධිය කඩන එක. අවුල් වෙන එක. ඒ නිසා විතක්ක ਵਿਚාර පැවැත්වීම ඕනේද එපාද කියන මූල ධර්මය කියන කාරණා මූල ධර්මයේ වශයෙන් අභියෝගයට ලක් වෙනවා. මෙතෙක් වෙලා කටුමැටි පිටියකට කොහලගුලියකින් දමල ගැහුවා වගේ මැටි රිත්තකින් දමල ගැහුවා වගේ අල්ලන ගතිය තිබුණු මේ මෙනෙහි කිරීම මෙතෙන්ට එනකොට රබර් බෝලකින් ගලකට දමල ගැහුවා වගේ පිටියකට ගැහුවා වගේ පොළාපයින් ගතියකට එනවා. මේ නිසා සමහර ඇත්ත බොහොම ඉක්මනට මෙනෙහි කිරීම නැත කරන්නට යනවා. විශේෂයෙන්ම අර අබිනතං චිත්තං රාගානුපතිතං කියන පැත්තට යන ඇත්ත අරමුණ මෙනෙහි කිරීම අවතාරයි. ලීනං චිත්තං කොසජ්ජානුපතිතං කියන ඇත්තත් අරමුණ මෙනෙහි කිරීම අතාරයි. අතහැරපු ගමන් වෙන්නේ මොකද්ද? ඒක හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් අර ඇති වෙලා තියෙන ආලෝක එහෙම නැත්නම් හිතේ කයේ පහසුකම් දිගේ හිත මල්මත් වෙනවා. ඒක නොයෙන් පිට වීඩියෝකුත් අවශ්‍යයි. ඒ වීර්ය මෙතෙන්දි කරන්නේ මෙනෙහි කිරීමෙන් තමයි. ඒ මෙනෙහි කිරීම කරන්නේ කොහොමද? දැනෙනවා දැනෙනවා. ඉන්නවා ඉන්නවා. නැත්නම් හිඳිනවා හිටිනවා කියලා දිගට මෙනෙහි කරන්න එපයි කියනවා. නිින්ද කඩා ගන්න මට්ටමට එහෙ නැත්නම් අර අරමුණට අබිනත නොවන මට්ටමට අවස්සා තබා ගැනීමක් විතරක් කරන්න කියලා. එනිසා එතන වීර්ය පවත්තන්න ඕනේ. හරියට කීකරුව කරත්තය දෙන ගුණාට ගහන්න, බනින්න, කෑ ගහන්න යන්න නරකයි. නිකන් අඬ හැදෙන්න විතරක් ගෙනියන්න දැනගන්න ඕනේ. පටන් ගන්නකොට නම් දෙක තුනක් තලන්න ඕනේ. ඒක ඉතින් සාමාන්‍යයෙන් හීයෙත් එච්චරයි කොලයට හරක් දැම්මත් එච්චරයි මුලදී ටිකක් එහෙම කරලා කියලා දෙන්න ඕනේ මේ මාත් පිටිපස්සෙන් ඉන්නවා මටත් කෙවිතක් තියෙනවා කියන එක පෙන්වන්න. ඊට පස්සේ කී කරුණාට පස්සේ අඬ හැරෙන් ගෙනියන්න දැනගන්නවා වගේ තතුපක විරිය වාහනට්ටේන කියන එක යෝගාවචරයට එතෙන්දි කියලා දෙන්න බුදුහාමුදුර එතෙන්ට එන්නේ නැහැ. කිසි කෙනෙක් එන්නේ නැහැ. ඒ යෝගාචර අනවශ්‍ය විදිහට වීර්ය කරන්න ගත්තොත් උද්දච්චයට හිත වැටෙයි විකම්පිත වෙයි. ඒකට හේතුව ඉක්මනට නිවන් දකින්න හදන ගතිය. ඒකත් බෑ. මෙතන මෙතන උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාට කියනවා විපස්සනා උපේක්ෂාව කියලා. විපස්සනා උපේක්ෂාවක්. තාම සංඛාර උපේක්ෂාට ගිහිල්ලා නැහැ. ඒ විපස්සනා උපේක්ෂාවට තමයි මේ තල තුනකමකට මේ පුරුදු කරන්නේ. අන්න එතෙන්ද මේ මේ කියන විදිහට මේ කරුණු නමයකින් යෝගාවචරයා තනවා වඩාගත්ත හිත ආසේවනට්ඨේන සම්පාංශනා කියලා මේ නැවත නැවතත් මේ ආසේවනය කිරීමෙන් මෙයම බහුලීකృత කිරීමෙන් ආසේවති භාවේති බහුලීකරෝති කියන විදිහට බහුලීකృత කිරීමෙන් යෝගාවචර අමුතු කලාවක් ඉගෙන ගන්න භාවනාවයි ප්‍රශ්නයක් ඇති වෙන හැටි ප්‍රශ්න යන හැටි එතෙන්දි තමන් යමක් කළ යුතුයද කියලා යුතුයනම් කරන්නේ කොහොමද යමක් නොකිරීමෙන් භාවනා ඉදිරියට යන ගෙනියන්න පුළුවන්ද එහෙමනම් තමයි මොන මොන අංග ලකුණු දිහාද බලාන ඉන්නේ කියන කාරණා ටික හරියට තේරෙනකොට ඒකට කියනවා ආසේවන කෘත්‍යය කියලා. ආධේන වශයෙන් අනුග්‍රහ කිරීමට යෝගාවචරය දිගින් දිගට දිගින් දිගට ඉබේම යන්න ඇරලා පිටපයින් වෙලාවට විතරක් පාරට අරන් දෙනවා. ආයෙත් යන්න ආරිනවා. ආන්න එහෙම කරන්න පටන් අරගත්තාම ඒ යෝගාවචරයාගේ භාවනාව ඒ තරුණ උදේ අපේ මට්ටමේ ඉඳලා බලව ඔබේ අධ්‍යාපනය මට නැත්තම් නව මහා විපස්සනාවට දැන් වැටෙන්න ලෑස්ති. භාවනාව කියන්නේ නියම භාවනාවට එන්න ලෑස්ති මට්ටමට එනකොට යෝගාචර හිමීට කරාරිනවා. කරනවා කියලා කියන වගකීම් පැහැරනවා නෙවෙයි. ඒ ඒ කෙනාට ඒ කටයුතු කරන ඉන්ද්‍රිය ධර්මයන් කටයුතු කරන්න ඇරලා නීවර ධර්ම ඔක්කොම විස්්‍රාම ගන්නලා යන අතේ යන්න හරි. ඒකයි මෙතනදී කල යුත්ත සහ නොකල යුත්ත කියන මේ දෙක මාර්ගය සහ අමාර්ගය කියන මේ දෙක යෝගාවචරය තේරුම් අරගන්නේ ස්වයං භූ ඥානයකින්මයි. මේකෙන් කරන්නේ ඒකට අවශ්‍ය කරන උපකරණ සකස් කළ දෙන එක විතරයි. මෙන්න මේ පැත්තට ගියොත් මෙහෙට යයි ඒකෙත් ප්‍රශ්නයක් නෑ හදන්න පුළුවන්. මේ පැත්තට ගියොත් මෙහෙට යයි ඒකෙත් ප්‍රශ්නයක් නෑ හදන්න පුළුවන්. හදනවා කියලා කියන්නේ කාලය ගන්න. මේ දෙක මැදෙන් තමයි මැදමාවත තියෙන්නේ. දෙකම වැරදි බව තේරුම් අරගෙන මැදමාවතට හැරෙන එක ඒක තමයි සම්පාංශනේ සිද්ධ වෙන්නේ. එතකොට යෝගාචරයට වෙනවා මේ නිවන කියන්නේ දුර දෙයක් නෙවෙයි. මේ අනවශ්‍ය අන්ත දෙක ඇසුරු කිරීම නිසා. නැත්නම් අනවශ්‍ය අන්ත දෙකත් එක්ක රාගෙන් ద్వේෂයෙන් බැඳීම නිසා ඇති වෙන මෝහයක් මෙතන තියෙන්නේ. ඒව රාගයෙන් බැඳෙන්නේ නැතුව, මෝහයට යට වෙන්නේ නැතුව මෙන්න මේකයි වපරපන්ත ධර්මයේ මේකයි වෝදාන ධර්මයේ කියලා හරියට තේරුම් ගත්තොත් තේරුම් අරගෙන ප්‍රතික්‍රියා නොකර හිටියොත් මදමාවත තමයි. ඒව නෑවිත්ින් එක කියන කියන්නේ භාවනාව නෙවෙයි. ඇවිල්ලා අහුවෙනවා කියලා කියන්නේ භාවනාව නෙවෙයි. ඇවිල්ලා අහුවෙන්නේ නැතුව ඉන්න එකයි. ඒ නිසා මෙතනදී යෝගාවචරයාගේ ඒ තර බලවත් විපස්සනාවට වටණ්ඩ මේ කරන විදිහේ ඇති කරන සම්පහන්සන ධර්ම ටිකත් ඒ පරිබන්ත ධර්ම ටිකත් අයින් වුණාට පස්සේ සම්මසන ඥානේ පටන්ම පළවෙනි පළවෙනි ධානයටපත් වුණා වගේ ඒකාකාර ගමනක් යන්න පටන් ගන්නවා. ඒ ඒකාකාර ගමනෙන් ගිහිල්ලා මේකේ කලාව මේකේ හරි මැද පදම තේරුම් අරගන්නකොට යෝගාවචරයාට මේ අභියෝගතා පරීක්ෂණයක් එහෙම නැත්නම් එයාගේ දක්ෂතා බැලීමේ අතිරේක පාඩමක් වශයෙන් උපක්ලේශ පහළ වෙන්න පටන් ගන්නවා. භාවනා උපක්ලේශය. ඉතින් උපක්ලේශ ගැන කතා කරනකොට විශේෂ මටුවාචාරින් වහන්සේලා ඒ සංග්‍රහ ග්‍රන්ථ සකස් කරන්නේ ගුරුරු කියන දෙයක් තමයි මේ උපක්ලේශ කවදාකවත් ආර්යයන් වහන්සේට පහළ වෙන්නේ නැහැ කුසීත බුබ්බඩ භාවනා නොකරනවන්ට පහළ වෙන්නේ නැහැ දක්ෂ යෝගාවචරයට විතරයි පහළ වෙන්නේ නමුත් ඒක අභියෝගයක් වෙනවා ඒ පහළ වෙන ධර්ම හොඳ ලකුණක් නමුත් ඒකට අහු වෙන්නේ නැතුව යන්න නම් එකම දෙයයි තියෙන්නේ ලෑස්තිලා යන එක විතරයි ලෑස්තිලා යන එක විතරයි. වෙන විදිහට කියනවා කල්යාණ මිත්‍රය ඇසි කිරීම පමණයි. ඒ නැත්නම් මේ දේ කලින් අහලා තියෙන එක විතරයි. එහෙම නැති වුණොත් මොනම ක්‍රමයකින්වත් ඒකෙන් ගැලවෙන්න බෑ. මොකද මේවා මතු වෙන්නේ මිත්‍ර ස්වරූපේ. වෙන විදිහට වංචනික ධර්ම වශයෙන් මතු කරන්නේ. මම දැනගත්තට පස්සේ ඒවා තියෙන ඔක්කොගෙම හොඳ ලස්සන ප්‍රිය එළවන මූණු කරා මූණටක්. ඇත්තටම Taman උපයාගත්ත දෙයක් විදිහටයි පේන්නේ. අන්න ඒ වගේ තියෙන මේ උපක්ලේශ භාවයේ දැනගෙන එගොඩ වෙච්ච තැන තමයි ඒ උදයබ්බය බලවත් උදයබ්බය බාටපත් වෙන්නේ. එතකොට නම් කීයක යෝගාචරයට අඩුම ලන්සුවෙන් තනියෙන් භාවනා කරන්න දක්ෂකමක් තියෙනවා කියන්නේ. එතෙන්ට එනකම්ම මේ යෝගාචරයාගේ ඒ මේ භාවනා තොරතුරු වැඩි මහල්ලෙක් එක කතා කරමින් සාකච්ඡා කිරීමෙන් ලොකු ආනිසංස තියෙනවා හරියට හොඳට මේ ජේතුට ඇඳගෙන ඉන්න කැමති තරුණයෙක් හෝ තරුණියක් කොච්චර ලස්සනට Taman ආලවට්ටම් කෙරුවත් ආයිත්තම් කෙරුවත් කණ්ණාඩියකින් බලන තෙක් ඒක Tamanට විශ්වාස නැහැ මේ ආලවට්ටම කොහොමද ගිහිලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් තව කෙනෙක් ඒ කෙනෙක් බැලලා කියනකන් විශ්වාස කරන්නේ නැහැ. ඒකට ප්‍රතිවේක්ෂාව කියලා කියනවා. අන්නේ ප්‍රතිවේක්ෂාව උනාට පස්සේ නම් එළියට ගියාට කමන්නේ නැහැ. එතකන් එළියට ගියොත් Taman ඇත්තටම මේ රූපලාවන්‍යයක් නෙවෙයි ඇති කරන තියෙන්නේ තමාට යක්ෂ මූණක් වෙන්න ඉඩ තියෙනවා. කණ්ණාඩියෙන් බලනවා වගේ දෙයක් කරන එක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්නේ. ඇත්තට මේ වගේ ධර්ම සාකච්ඡා කිරීමෙන් ඒක තමයි සිදුවෙන්නේ. ආන් මේ විදිහට මේ මතුවෙන ඕභාස ඥාන පීති පස්සද්දි සුඛ අදිමොක්ක පග්ඝා උත්ථාන උපේක්ඛා නිකාන්ති කියලා 10ක් අපේ මේ අටකතාචාරින් වහන්සේලා හඳුනාගෙන තියෙනවා. මේ 10ට කියන්නේ ධම්මොද්ධච්ච කියලා. ධර්මයෙන් පහල කරලා දෙන කුලප්පු. මේක එන්නේ මෙතෙන්ට එනකන් මේ සම්දිස්ථානට එනකන් දක්ෂව රතේ පාලනය කරගෙන ආපු නැව හසුරවාගෙන ආපු දක්ෂ යෝගාවචරයට විතරයි. ඒක නිසා මෙතනින් එහාට මේ විස්තරේ ගෙන යාමට අවශ්‍ය නිසා සරුවචනාංශය සඳහන් කරන භාවනා ක්‍රම හතරක් තියෙනවා කියලා. එකක් තමයි සමත යානික විපස්සනා. සමතෙන් පටන් ගන්න මේ කියන මේ ගුණ සහිත අර්පණ සමාධිය ඇති කරන ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දාන විපස්සනාට. නැත්නම් විපස්සනා පාදක සමතේ. නැත්නම් විපස්සනා යානික සමතේ. ඒකෙන් කරලා තියෙන්නේ විපස්සනා මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම ආවට පස්සේ යාට අවශ්‍ය නම් බුද්ධ ආනුස්සතිය වඩලා මෛත්‍රිය වඩලා නැත්නම් ආනාපාන දිගේම හරි කියලා ප්‍රථම ධ්‍යානට දෙවෙනි ධ්‍යානට ගිහිල්ලා ආයත් විපස්සනාට එනවා. නැත්නම් ඒ සමතේ විපස්සනාවෙන් කියලා සමතර දානවා. යුගනත් භාවනා කියලා කියන්නේ කාලෙන් කාලයට සමත විපස්සනා දෙකෙන්ම සම කරගෙන යනවා. නම හතරවෙනි එකක් තියෙනවා ධම්මොද්දහිත නිග්ගහිත මානස කියන එක. මෙතෙන්දී පහළ වෙන මේ ඕබාස ඥාන පීතිපස්සද්දි සුඛ අදිමොක්ක පග්ඝා උප ဋ ාණ උපේක්ඛා නිකාන්ති කියන මේ උපක්ලේශ ධර්ම නිසා ඇතිවෙනා වූ ධම්මොද්ධච්චය ධර්මයෙන් ඇති කරන කුලප්පුව ධර්මයෙන් ඇති කරන කැළඹුම ඉක්මවා ගැනීමයි පාරිභාෂික શબ્දයක් වශයෙන් කියනවනම් කියන්නේ මාර්ගය සහ මාර්ගය දැන ගැනීම කියලා. ඒ නිසා මෙතනදී යමක් උගුලක් බොරුවලක් පහසයක් පහු කරන්න ඕනේ. ඒ පහු කරනකොට යෝගාචරය ඉස්සරහාට කරන්න තියෙන මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියනා වූ මේ විපස්සනාමය සලකා බැලීම පිළිබඳව ලාවට පරීක්ෂා වෙනවා. දීලා බලනවා කැමැතිම දේ. දෑතින් මරගෙන බදාගෙන කෑදරකමට කෑවොත් අහුවෙනවා. මේ දෙන්නේ පරීක්ෂාකට බලන්ටයි කියන හැඟීමේ පහළ වෙන්නා වූ ඕභාසය. අරමුණට එක්ක ස්තර දිගටම දුවට ආස්වාස දෙක තුනක් මෙනෙහි කරනකොට මොන ඕපාසයෙන් පටන් ගන්නවා. ඒකට යෝගාවචරය දැනගන්න ඕනේ ආ මේක මේ පරීක්ෂා සඳහා ආපු එකක් මම බලන්න ඕනේ. මේ ඕපාසයෙන් හේතු වුණා වූ අරමුණ අත නැර දිගට දිගට මෙනෙහි කරනකොට ඕපාසය වැඩි වෙනවනම් හොඳයි. යනවනම් පළච්චාවයි. මගේ නෙවෙන යයි. මටේ මගේ නම් හේතු ධර්ම වලින් එනවනම් හේතු වැඩි කිරීමෙන් ඵලය ලබන්න පුළුවන්. ඊගාවට පුදුමාකාර ඥානයක් එන්න පටන් අර ගන්නවා. මගේ දැන් හිත අතීතෙත් නැහැ. මගේ හිත අනාගතෙත් නෑ මගේ හිත ලීන වෙලත් නෑ අතිපග්ගහිත වෙලත් නෑ මගේ හිත අබිනතත් නෑ අපනතත් නෑ හොඳට ඉන්දිය ධර්මයන් සමරස වෙලා තිනවා ආදි කියලා ඒ තමන් මුළු ලෝකෙම උඩ ඉන්නවා වාගේ බ්‍රහ්මත්වේ ලැබුණා වාගේ උද්ද පිරිසිදු ඥානයක් පහළෙන්න පටන් ගන්නවා ඒක තීක්ෂණයි මෙතෙක් කල නොදක්ක තරමේ උද්දට පිහිලා කන්නාර ටික දාගත්තා වගේ හරහා පේන වීදුරු කඩක් හරහා බලන්න වගේ හොඳට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක් කල් කරපු භාවනා වර්ධින්නටත් දැන් මේ හරියන්ටත් හේතුව මොකද? මං ඉස්සරහා ඉන්න මනුස්සයා මොකද මේ කහින්නේ? මං ඉස්සරහා ඉන්න කෙනා මොකද මේ නලියන්නේ? මම තීය ඔහොම නේ. මේ වෙලාවේ භාවනා නොකර නැත්නම්ගේ චිත්තසංතාන කොහොමද? තාව එතකොට බුදු කෙනෙක් පහළ නොවුනා නම් ලෝකේ හැටි මොකද්ද? මිත්‍යා දෘෂ්ටිකෝ ඇයි මේ දේ කරන්නේ? මොකක්වත් නැහැ මේ කියලා දෙන්න බැරි තරම් හිත යොදන්නේ මොකේද? ඒ ඔක්කොම දකිනකොට මේ ඥාණය අර සිංහාම පොළවගත්ත හිවලා වගේ අර ඔක්කොටම හම්බෙලා බණ කියන්නත් හිතෙනවා. ඕගොල්ලන්ට වැරදිලා තියෙන්නේ මං වගේ හරියට කරපො නැති. ඕ බලන්න හරියට කරනවා නම් මෙහෙමයි කියලා. අර තමන්ගේ වැඩ බහා තබලා හිතෙන් බණ කියන. එහෙම නැත්නම් කට්ටිය හම් වෙන්න සැලසුම් කරනවා. මෙහෙම මෙහෙමයි මේවා කියලා දෙන්න ඕනෑ කියලා. ඇයි මේ පොත්වල මේවා ලියන්න බැරි? ඇයි මේවා කියන්නේ නැත්තේ කියලා. ඉතින් අර මේ පරණ කතාවක් තියෙනවා. මේ අස්වැන්න කණ්ඩ දීපු මිදි පොතු ටික කොටලුවන්ට කණ්ඩ දුන්නා පස්සේ උන් ඒකෙන් මත් වෙලා තියෙනවා. මත් වෙලා උඩ පයින්ට පටන් ගත්තා පස්සේ හොඳටම තල්ලා තියෙනවා. රජුරු ඇහුවට පස්සේ කිව්වලු මේ අස්වැන්න දීපු මිදි වල ලෙලි කාලා ඔය. කටු කන බල්ලෝ ආගේ. එහෙම එක්කුත් මේකේ තියෙනවා. ඥානෙ උත්සන්න වෙන්න පටන් ගන්නවා. එතකොට කමඨාන් සුද්ධ කරලා උදේත් තවත් උදේට සැරේ දවසේ කෙරුවත් මදි. හදිස්සි මේක ඉක්මනට නැතිව ඉක්මනට මේක කියා ගන්න ඕන නැත්නම් පොතක ලියලා තියා ගන්න ඕන කියලා පුදුම වෙනවා. ඒ අර ඥාණය මෝහරගෙන එනකොට Taman ඒකට නිකාන්තිකටපත් ඒකේ මත්වීමක් ඇති කරගන්න. ඒකට තියෙන ධම්මොද්ධච්චය කියලා. ධර්මයෙන් ඇති කරන්නා වූ කුලප්පුවක් ඇති කරනවා. ඒකට ප්‍රීතියක් පහළ වෙනවා. ඒ යෝගාවචරය අභියෝග කරනවා. ඉතින් භාවනා කරන්න ඉඳගෙනම ඉන්න ඕනේ. මට පුළුවන් සක්මන් කරනකොටත් මේක ගන්න. මට පුළුවන් අතු ගන්න කොටත් ගන්න. කියලා ඒ ඇති වෙච්චි කණික කුද්ධික ආදී ප්‍රීති නිතරම කියන්නේ නිකන් මේ පුංචි ඔරුවක පාවෙමින් මුහුදු රැල්ලේ ඉන්නවා වගේ. ඉබේම උඩ යනවා යට යනවා නලියන. එහෙම නැත්නම් හොඳ සස්පෙන්ෂන් තියෙන. බෙන්ස් වගේ එහෙම නැත්නම් රෝල්ස් රොයි වගේ කාර් එකක යන ගමන් සාමාන්‍ය රැලි පාරක යනකොට වඩා සුවේලවනවා. හොඳට පද්දලා දෙනවා. අර මේ තියෙන හැම රැල්ලක්ම නිකන් ප්‍රීති පසද්දි පාල කරනවා. පසද්දියත් ප්‍රීතියේ බලවත් අවස්ථාවක් බොහෝම කයේ සුව පහසුභාවයේ. ඊගාට සුඛය වැටහෙන්නේ ආනාපාන සති භාවනා කියනනම් ආනාපාන සති සමාධි ඒවම්පි කෝපිකේ ආනාපාන සති සමාධි භාවනම් භාවය භාවෙන්තෝ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච සෑම ආස්වාසයක්ම සාන්තවක් ප්‍රනීත බවක් කිසියම් පිටින් නිකන් නෙලාගත්ත මල් ටිකට පැන් ඉහින්න තරම්වත්ෝ අසේච සේචනයක් අවශ්‍ය කරන්නේ අසේචන කෝච ඉබේම පහළ වෙන්න පටන් ගන්නවා. සුකෝච විහාරෝච. uppන්න uppන්නේ පාපකේ අකුසල ධම්මේ අන්තර දහපේති උපසමේති. අරමුණට හිත යනවත් එකම කිට්ටු පලාතකට නීවරණයක් එන්නේ. අපි ලොකු ස්වාමීන් වහන්සේ බණ කියන ගියාම කියනවා දැන් ඉන්න ලොකු ස්වාමීන් වහන්සේ ওই නානතොටට ගියාට පස්සේ ඒ නානතොටේ වතුර ගලන ස්වරූපේ හැටියට පා වෙලා එන කොළ ටික ඒ නාන ඉවුර තමයි එන්නේ. ඉතිව සාමාන්‍ය කරන බාල්දියෙන් කොල් ටික අයින් කරලා වතුර ටික පාදා ගන්නවා. තියෙන කොල් ටික. එහෙම නැත්නම් තව වැඩක් කරන්න පුළුවන්. සබන් වතුර ටිකක් කලවම් කරලා දාපුවාම තමයි නානතන්ට අර කොළ ඈතින් ඈතට ඈතිලා යන්න පටන් අරගන්නවා. මේ සබන් වතුර වැඩිච්ච ගමන් මතු පිට තියෙන රොඩු සේරම සබන් වතුර නැති ප්‍රදේශේ කරා දුවනවා. සබන් වතුර වැඩිච්ච ප්‍රදේශයේ වහා පිරිසිදු කරනවා. අන්න ඒ වගේ මේ වෙලාවේදී ඇති වෙන පීටි පස්සද්දී සුඛ එනකොට පලාතකට නීවරණයක් වෙන්නේ අලුතෙන් දිය බුබුලක් පොළවේ මතුවලා එනකොට කොච්චර ලීකුඩු දැම්මත් කොච්චර කොළරොඩු දැම්මත් ඒක තල්ලු කරනම අයින් කරන කුළු අර දිය බුබුල මතුවලා එන්න වගේ මේ පීටි පස්සද්දී මොහොදු වෙන්න පටන් අර ගන්නවා. අරමුණේ ඉන්නා තාකල් එන්න පටන් ගන්නවා. එතකොට බලවත් මේ අධිමොක්කයක් එන්න පටන් අර ගන්නවා. වීරියක් මෙතෙක් කල් තිබුණු මේ පස රදින ගතිය, කුසීත ගති මොනවත් නැතුව ඉදිරියටම කාගෙන යන්න හොඳට මේ කපන්න කපන්න පිහියත් මුවාත් වෙන විදිහේ කැපීමක් කරනවා නම් දිගින් දිගට දිගින් දිගට ඒ කප කපා යන්න හිතනා වගේ දැන් කතුරකින් අඟුරු කෑල්ලක් කපනකොට ඒ කතුරේ තියෙන මුවාත එන්න එන්න වැඩි වෙනවා. ඒතකොට කස කස කස කස ගාලා කපාන කපාන කපාන කපාන යන්න හිතන විදියට වීරියක් එන්න පටන් අර ගන්නවා කිසිම දෙයකින් බාධා නැති හිතට එන්න පටන් අරගන්න වීරියක් තියෙනවා අධිමොක්ක කියලා කියනවා ඊගාට පග්ගහෝ උත්සාහයක් ඇති වෙනවා මේක නම් අතාරින්න එක. ඒක තමයි පග්ගහිත විරිය කියලා මේකට කියනවා. ගත්ත දේ අත නෑර. මේක බිම දැම්මොත් ආය උස ගන්න මට කරදරයි කියලා දැඩි පග්ගහිත ගතියක් මේ පරියන්කේ නැගිටින්නේ නැහැ. මට මේ පැය ගාණක් වුණත් ඉන්න පුළුවන් කියලා දැඩිව ගන්න ගතියක්. ඊගාට උප ဋ ාණයක් ඇති වෙනවා සතියේ උපට්ඨිත සතියක්. දැන් නම් මේ වෙලාවේ සද්දයක් આવවත් ප්‍රශ්නයක් නැහැ. හිතවිල්ලක් આવවත් ප්‍රශ්නයක් නැහැ. වේදනාවක් આવවත් ප්‍රශ්නයක් නැහැ. වෙන මොන දෙයක් ආවත් මට එන එන දේට සතිය පිහිටවන්න පුළුවන්. ඒකෙන් ඉවත් වෙච්ච ගම ඉක්මනටත් ඉවත් වෙනවා. අරමුණේ හිත හිටියෝ. එනිසා මෙතෙක්කල් සතියට බාධා දේවල් කොයි එක ආවත් සතිය උනන්දු කර දෙනවා කියලා උප ဋ ාණයක්. එළඹ සිටි ගතියක්, උපස්ථානයේ පිහිටි ගතියක්, සුවචකීකරු වේටර් කෙනෙක් වගේ සතිය ඇවිල්ලා කෘත්‍ය කරලා දෙනවා. එතකොට තමයි උපේක්ෂාව වෙන්න පටන් ගන්න. ඒකට කියනවා විපස්සනා උපේක්ෂාව කියලා. මේ දේ මේ දක්ෂකම මේ හුරුබූටිකම නැතුව නේද මම මේ වල්මත් උනේ මේ බැදිවල ගියේ අන්ධයෙක් වගේ මෙච්චර ලස්සන පාරක් තියෙද්දි කියලා ඒක පිළිබඳව ලොකු උපේක්ෂාවක් එන්න පටන් ගන්නවා. මෙන්න මේකට නමයක් විතර විස්තර වෙනවා දසවෙනි වලට තියෙන නිකාන්තිය කියලා මේ සෑම මේ ඕභාෂයක්ම ඥානයක්ම පීචයක්ම පස්සද්ධියක්ම එන්නේ මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියනා වූ මත්ගතියක් ඒක. මේක මම උත්සාහ කරපු නිසා මට හරි ගිය දෙයක්. ඒ නිසා මේ ඕභාෂය මගේ. මේකයි මම කියන්න වටිනවා නම් වටින්නේ. මේකටයි ආත්මය කියන නම දෙනවා නම් දෙන්න වටින්නේ කියලා එව්වා පිළිබඳව ප්‍රපංච ධර්ම නැත්තම් මේ මේ තණ්හාමාන දිට්ඨි සහිතවයි පහළ වෙන්නේ. ඒක යෝගාවචරයට මොනම තැලින්වත් තේරෙන්නේ තේරෙන්නේ නැති නිසා ඒ මතුවෙනෝ භාෂය මෙනෙහි කරන්නේ. අයි මේක මේ ප්‍රතිපලයක් වශයෙන් හම්බෙච්ච ටැග්ගක් නේ. ඒක ඒ ඥානය විකෘතියක් වශයෙන් දකින්නේ නැහැ. හරියක් වශයෙන් තමයි දකින්නේ. නමුත් අමාර්ගයයි මේ මාර්ගය කියලා අරගෙන තියෙන්නේ. මේ අවස්ථාවේදී මතුවෙන උපක්ලේශය මේවයි අවස්ථාවේ මතුවෙන ධම්මොද්දච්ච නැත්තම් ධර්මයෙන් පහළ වෙන අවිශ්ිල්ලක් කියලා දන්නවනම් යෝගාචරය මේක හොඳට කමඨාන් වාර්තාවලට අතුල් කරනවා එනකොටමත් මෙනේ කරනවා ගුරුවරයාට කියන්න පෙළඹෙන. හැබැයි අම්මට තාත්තට බණ කියන්න යන්නේ නැහැ. පේන්නේ නැති අයට මේ හොයාගෙන යන්න ලියුල් ලියන්න උපදෙස් දෙන්න යන්නේ නැහැ. මේ ලොකු ශක්තියක් තියෙන මේක නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව හිටියොත් මේකෙන් විතරයි මාර්ගයේ සහ මාර්ගයේ තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර බටහිර දාර්ශනිකයෝ කියනවා මෙතෙන්ට එනකොට මිත්‍යා දෘෂ්ටිකයා මේක කෙලවර කියලා හිතාගෙන නිෂ්ඨාවක් කියලා හිතනවා බෞද්ධ භාවනා පටන් ගන්න මෙතනින් කියලා කියනවා. මෙතෙන්ට එනකන් අපි කරන්නේ පිටිය සකස් කරන එක විතරයි. අනිකුත් භාවනාවල් වල ඒ කියන්නේ ස්වකහාත නොවන ධර්ම විනයන්හි මෙව්ව දකින්නකොට ඒ අත්තු අනිකයි ඉක්මවාගෙන ඉදිරියට ගිහිලා කියනවා ඕකොල්ලෝ භාවනා කරන්න දන්න ඕන්න මම භාවනා කරා මට මේව දැක්ක මේව දැක්ක බොරු නෙවෙයි අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියලා ඒකම අවසානයේ නිෂ්ඨාව කරගන්න. හොඳට දන්න භාවනා කරපු යෝගාවචරයෙන් ඇහුවොත් බෞද්ධකමයට විපස්සනාට ඒ පුද්ගලයා දැනුයි පාරණ මාර්ග දැනගත්තේ මාර්ගය මාර්ගය දැනුයි දැනගත්තේ දැනුයි භාවනා පටන් ගත්තේ නාම විපස්සනාට දැනුයි පටන් ගත්තේ කියලා අනිකුත් ඇත්තෝ බරබහා ලවන්න හදන තැන කරබුරු කරන තැන තමයි මේ යෝගාවචරය පරිතද කරගන්න හදාන්නේ. ඒකයි මම කලින් සඳහන් කරේ මේ අවස්ථාව යෝග ජීවිතය ඊටාම සම්දිස්ථානයක් ප්‍රඥාගෝචර තැනක් දර්ශනයට භාජන වේතු තැනක්. මේ යෝගාවචරය කරන්න තියෙන බරපතල කටයුතු ඉවරයි. වෙන්ට තියෙන දෙයට තලතුණා වීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉදිරියට යන හරිය යෝගාවචරයට මෙතෙක් හරියට කරගෙන යාම නිසා ලැබිච්ච තෑග්ගක් වෙනවා එහි මේ ගත්තා වූ මේ විපස්සනා උපේක්ෂාව දිගට පැවැත්වීම තමයි කරගෙන යන්න තියෙන්නේ ඉතින් අපිට අද කාලය මෙතනින් સમાપ્ત වෙන නිසා අපි ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ භාවනා කරන මේ බණ අහන බණ කියන කාටත් වගේ මේවා පිළිබඳ යම් යම් අත්දැකීම් ප්‍රමාණ තියෙනවා. ඒවා පිළිබඳව තියෙන නොපැහැදිලි තැන් පැහැදිලි කරගෙන ඍජු තැන් වක්‍ර තැන් ඍජු කරගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීල දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා. මෙතන තාම තියෙනවා ස්ථිරසාර වෙනසක් වෙලා නැහැ. තාම තියෙන්නේ වෙනසකට ලෑස්ති වෙනවා තව ඉස්සරහට යන්න පුළුවන් බවට යෝගාචරයට විශ්වාසයක් ඇති කරලා දෙනවා. නමුත් තාම ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ නිසා මෙන්න මෙතෙන්ද මේ අපි කියනවා වෙඩි තියන වෙඩි තියනනකොට හරියටම තිතට වදිනවා. ඒතර තේනවා ඊගාවෙක වදීද කියන දන්නේ නමුත් තිතට වදින එක මට කරන්න පුළුවන් දෙයක් කියලා බව විශ්වාසයක් තියෙනවා. ඒක සඳහා මෙන්න මේ මේ දේවල් මට හරි ගියා. මට ඊගාසරෙත් මේ දේ ගන්න ඕන පුළුවන් වෙයි දන්නේ කීක නැවත නැවතත් ඒ මේ මොකද්ද කියන්නේ ඒ හරි ගිය දේ නැවත නැවත කිරීමට යෝගාචර සකස් කරන්න අර උපේක්ෂාව ගොඩක් උදව් වෙනවා. ඒ නිසා ඒකට සංඛාර උපේක්ෂාවත් භ්‍රමචා භ්‍රම මොනවද කියන්නේ භ්‍රම විහාර උපේක්ෂා එහෙම නෙමෙයි මේකට කියන්නේ විපස්සනා උපේක්ෂාව. ඉතින් යෝගාචරය නිකන් මේ සතිය ගැන කියනකොට කියනවා භෝගේ තියෙන භෝගේ වැඩිලා තියෙන වෙලාවේ ඒ ඉඩ මේ තනකොළ කවන ගොපල්ලෙක් හරක් ටික භෝගේ කණ්ඩ යනකොට අරසා කරගෙන රකින්න එපායි. වනාන්තයට විතරයි එලවන්නේ වෙලාව. භෝගේ දිහාට එන්නේ නැහැ. මොකද ඒක නිල්ල ගහන නිසා හරක නිකරම යන්න හදනවා. ඉතින් අර විපස්සනාට මේ මොකද්ද මේ උද්‍යප්පඥාට එනකන් ගොපල්ලාට අර භෝගේ පවතිද්දී පවතින ඉඩමේ තන කවන ගොවියෙක් වගේ කියලා කියනවා. ගොපල්ලෙක් කියනවා. කොහෙපේ භෝගේ නෙලාගත්තට පස්සේ ඉපනෙල්ල කන්න ගියාම හරකට මේකෙත් කත හැකි ඒකෙත් කත හැකි. එතකොට ගොපල්ලාට වගකීමක් නැහැ. ඒ වගේ එතනින් එහාට ගියාට පස්සේ <clears throat> තමන්න තේනවා දැන් සතියට තේරෙනවා සත්‍යයට ඉතර හානියක් කරගන්න බෑ. මේ ගුවල්ලට ওই තියෙන පිටුරු මඩුව කොටලා ඉන්න ලූට් එකක් ගහගෙන ඉන්න එකයි කියන්නේ හන්දානකම් කොහෙ කෑවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට වෙන විදිහට කියනවා නම් සතියට අහු වෙනවා හිතවිලි එන හැටි ගණන් කරනවා හිතවිල්ල බව දන්නවා. එයා ඉස්සන හිතවිල්ලක් කරනකොට හරි බය වෙනවා. කමඨාන් සුද්ධ කරන්න දුන දැන් දන්නවා හිතවිලි එනවා. ඔක යනවනේ ඔක විපරිණාමයි. වේදනාවක් එනවා දැන් උග්‍රහයෙන් නැගිටලා ඵලයි ඊට පස්සේ භාවනා කරනවා. එහෙම නැත්නම් වේදනාව හිපුංචි වේදන නැති වෙනකන් ඉඳලා භාවනා කරනවා. එහෙනම් සද්දයක් ඇහෙනවා. ওই ශබ්ද ගියාට පස්සේ ආයෙත් හිත අලුත් කියලා ඒක මහා ලොකු ප්‍රශ්නයක් කරගන්නේ. එයා දන්නවා මේ පස්සේ නිකන් ඉපනැල්ලේ හරක් කවනවා වගේ ඌවත් අරමුණු තමයි. ඌවත් අරමුණු වනතු අය මේ ව නැති ලෝකයක් නැහැ කියලා ඒවා ටික ටික ටික ටික පුරුදු කිරීම තමයි කරන්නේ. ඒකට ඒ ඇති වෙන උපේක්ෂාව තාම අංග සම්පූර්ණ උපේක්ෂාවක් නෙවෙයි. සෑහෙන ප්‍රායෝගික වශයෙන් නිදහස් කිරීමක් කරනවා යා. මට භාවනා මධ්‍යස්ථානෙකම නැති වුණත් මේ ගුරුවරයම නැති වුණත් මේ අරමුණම නැති වුණත් මට කල යුත්තේ මේකයි. කොයි එක හම් වෙන දේෙන් උපේක්ෂාව ඇති කරගන්න එක නෙතිනේ. මේකත් ඇති වෙන නැති වෙන දෙයක් කියලා ඒකේ විපරිණාමය දක්ක ගන්න ගියාම හැබැයි අර හොඳම ප්‍රශස්ත තමන්ගේ පුද්ගලික රුචියෙන් වැඩි වෙලා ලාභයක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. නමුත් ඒක නැති වුණත් අවස්ථාව පැහැර අරගන්න තු හම්බෙච්ච දේ වැඩ ගන්න උපේක්ෂාව කියලා. ගලිය ගැහුවත් බඹරේ කැරකෙනවා. වැල් එක ඇහුවත් කැරකෙන මට්ටමට එන්න පටන් ගන්නවා මෙතනින්. හරි ඒකයි කියන්නේ තනියම භාවනා කරන්න අඩුම ගානේ. මෙතෙන්ට එනකම් පට බේර ගන්න දැනගෙන කියන්නේ කියලා. දැන් ඒක නිසේ එහෙම නෙවෙයි කියන්නේ දැන් වෙලා තියෙන්නේ මෙතෙන්ටවත් කරමු නැති කට්ටිය උපදෙස් දෙන්න යනවා අනිකයි. ඒකකොට පැටලෙන්න තියෙන ඉඩ හිතා ගන්න පුළුවන්. ඔය මෙනේ කිරීමක් නොකර බෑ. නමුත් අර විදිහට ආස්වාද ප්‍රසවාසයෙන් මෙනේ කරන එකත් වැරදි. මොකද ආස්වාද ප්‍රසවාස වෙන් කළ පේන්නේ නැහැ. නමුත් ඒ ලායි මැරිච්ච නැති බව සිහි කරන්න කියනවා. මැරෙලා නැත්තම් ඉන්නවනේ. ඒ ඉන්නවා ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරනවා. නැත්තම් හුස්ම ගෑනෙනවනේ නොදැනුණාට ඉන්නවයි කියලා කියන්නේ. ඒ බව මෙනෙහි කරනවා. එහෙම නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියවට හිත දාන්න. ඉඳිනවා ඉඳිනවා නැත්තම් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනකොට ආස්වාද ප්‍රසවාස එකට තිබුණත් වෙන් වෙලා තිබුණත් ඒ දැනෙනවා කියන මෙනෙහි කිරීම හැමදේම සිප වෙනඳ ගන්න සුළු ලොකු අරමුණක්. ආස්වාසේ ප්‍රස්වාසේ කියලා හිතවිල්ලක් වේදනාවක් සද්දයක් වශයෙන් නෙවෙයි. කොයි දේ දැනීම කියන විඥානේ ඊට වැඩිය ප්‍රාථමික අවධියට ගිහිලා මෙනෙහි කිරීම කරනවා. ඉන්ද්‍රිය මට්ටමේ මෙනෙහි කිරීමක් නෙවෙයි. අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණයට ආරාධනාවක් තියෙනවා. අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණය යන්නේ රූප පෙනීම, සද්ද ඇහිීම, දැනීම ඔක්කොම සිද්ධ වෙන්නේ. දැනෙනවා කිව්වට පස්සේ ඊටත් වැඩිය ප්‍රාථමික අවශ්‍යක තියෙන. ඒකට වැරදි වෙන්න තියෙන ඉඩ අඩුයි. මෙනෙහි කිරීම තියෙනවා. රූපයක් දැකලා සද්දයක් අහනවා කියලා මෙනෙහි කරන්නේ. ආස්වාසය බලලා ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්නේ. ඔක්කොටම පොදු එක වචනෙන් මෙනෙහි කරනවා. නැත්නම් එක එක ළමයෙකුට නම කියලා කතා කරනකොට ඔක්කොම ළමයි නැගිටින්නේ. කියනා වගේ සරත් නැගිටින්න නිමල් නැගිටින්න කියනම නෙවෙයි. ඔක්කොම නැගිටින්න කිය වගේ අර පොදු වචනෙට එන්න පටන් අර ගන්න. එතකොට අර සම්මුතිය හැලිලා පරමාර්ථ වචන කතා කරන්න පුරුදු කරනවා එයාට. නම නම වශයෙන් කියලා සම්මුති තිබුණේ ආස්වාස ප්‍රස්වාසනේ දැනීම වශයෙන් පොදු ගමට එනවා. ඉන්නා වශයෙන් භවය භවය උගන්ලා දෙනවා. පැවැත්ම පෙන්වලා දෙනවා. එව්ව තියෙනවා. ඒක තාම නැති වෙලා නැහැ. අර සංඥා ආරව හැදෙනකොට කමකුත් නැහැ. ඕක තමයි ක්‍රමයේ කියලා පරමාර්ථ භාෂාවට හුරු කිරීමක් මෙනෙහි කිරීමේදී හිත වෙනවා උතන. සම්මුද්දච්ච කියන්නේ මේ වගේ ඕබාස ඥාන පීති පහල වෙච්චාම ඒ අර ආහත්සයට අං ආවා වගේ වෙනවා. මේ ඇනලා බලන්න හිතන කාටවත් ගිහිල්ලා ඉවරලා මේ ඥානය ඇත්තද අනික් කට්ටියට මොකද වෙලා තියෙන්නේ අනික් කට්ටියට අවලෝකේ පහල නැත්නම් පහල කරලා දෙන්න උත්සාහ කරනවා අර අර මේ මේ මිදිපොතු ගාපු කොටලුවන්ට වෙච්ච වැඩේ වගේ උඩ දාන්න පටන් ගන්නවා ඉතින් කුටිකක් ඉතින් කුටිකක් එන්නේ මේ මේ වැරදිලා මේ අස්වැංගි කෑම කැවිලා තියෙන්නේ එච්චරයි නෑ ඇත්තට මේක මේකේ සූත්‍ර දේශනා කරන බුදුහාමුදුරුවෝ සාරිපුත්‍ර සාන්ති නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ උපස්ථානය කිරීම මගේ භාවනාවට බාධායි කියලා ගිය තකතිරු හාමුදුරු කෙනෙකුට. මහා ප්‍රඥයෙකුට නෙවෙයි. උභාංශේ මොකද උභාංශේ නිවන් දැකලා තියෙන උභාංශ උපස්ථාන කිරොත් මේ මඩ පාඩුයි. උභාංශේ ඒක බුදුන් කියන අනේ මට කවුරු හරි උපස්ථායක එනකන් ඉන්න නෑ නෑ නෑ මට තුන් සැරයක්ම කියනවා. ඒ ස්වාමීන් වහන්සේ උභාංශික වැඩ ඉවරයි. මට මේ හොඳ තැනක් හම්බෙලා තැන බාන කරන්න. ඉතින් තිබුණා කැමැත්තක් නා එන ඔන්න උභාංශේ පාත්‍රේ මෙන්න සිවුර කියලා ගියා. ඒ හඳුරන්නේ කියන්නේ. හැබැයි මේකෙන් පස්සේ ආම්ද්‍රෝ ඉතින් පණිවිඩයක් ගන්නවා ඒ විතරනේ අපිත් පණිවිඩ ගන්නවා. දැන් අවුරුදු 2500 ගානට පස්සේ අපිටත් තියෙනවා. අපිත් ඒ වගේ මේ ඔලමලකම් තියෙනවා. ඉතින් ඒ ඔලමලකම් වල තියෙන අඟ ගාන්න තමයි මේ වැඩේ කරන්නේ. අර අඟට ගානවා කියන එකක් කරන්නේ. ඒ ගාන එක වැඩි නැත්නම් අනිනවනේ කට්ටිය අන ගන්නකොට ඔය පට්ටිවල ඉන්න හරුන්ගේ අඟ ගානවා එනකොටම 100 අංශක 100 ගාන විතර සීතල කරපු එකක් තියෙනවා අංශක එච්චර ගාන සීතල වෙච්චාම අඟ පිච්චෙනවා. ඒ නැත්නම් රත් කරලා පුච්චනවා. අඟට පිච්චුවොත් එන්නේ. ඒ වගේ වැඩක් මෙතන කරන්නේ. මේ අඟ එන්නේ ඉස්සලම අං ගැටේම පුච්චනවා. කරනවා නෙවෙයි තේරෙනවා ඒ වෙලාවේදී මෙහෙම තියෙන අත මෙහෙම වෙනවා. එතකොට අර මොකෙකට හරි ගහපුවම පහම එක තැනට වෙන්නේ. මෙහෙම කරපු එක දස දිශාගතව තමයි පුහුණු කරන්නේ වෙන වෙනම. ඉතින් හිමීට ඔක්කොම එක කෘත්‍යයල දැන් අපි මෙතන ඉන්න ඔක්කොමලා එක එක අම්ම කෙනෙක්ගේ එක එක සංස්කෘතියක එක එක රුචර්ජකම් තියෙනවා. ඒ නිස්සාරණ ප්‍රතිපදාවට එකග වෙන්න ඕන. ආපු ගාම පෙන්වනවා ඒව කොහෙද කරන්නේ මම මෙහෙමයි හදුනේ කියලා යනවා. පස්සේ තේරුම් ගන්න නෑ මෙතන ආවට පස්සේ මෙහෙදි කරන්න තියෙන්නේ මේ ලකුණු පොඩක් පැත්තකට දාලා මේ පොදු පරමාර්ථයට ගියාට පස්සේ අපිට පස්සේ දවසක අපිට පුළුවන් අපේ පරමාර්ථයට යන්න. කියලා මෙතෙන්දි ඕන කරන්නේ සති සමාධිය විතරයි. සද්දවත් වේදනාවත් හිතිවිවත් ආසස් ප්‍රසවාසත් නෙවෙයි ඒව හුදු උපකරණ විතරයි මට මේක මේ එනේන දේ සතිය සමාධිය වඩන්න මම කොහොමද ගන්නෙ කලබලෙලා දමලා ගහලත් බෑ බැඳගෙනත් බෑ ගානට පවත්වාගෙන යනවයි කියන එක මේ කරගෙන යන වැඩේ බයිසිකල් එකක් පදින පුරුදු වෙච්ච එක නා ඉතින් අර අමෝරගෙන නැගලා දැට් කාගෙන මිරිකගෙන මේ පෙඩල් එක පදින්න ඉස්සලා ඉස්සලා පස්සේ තීරුම් අර ගන්නවා ඒක එච්චරම හොනේ කරන්නේ නැහැ හැන්ඩල් එක කැරකෙන්න අල්ලන්න ඕනේ ඉතින් ඒකට තේනවාට දැඩි කරලා අල්ලගත්තේ මොකද අර නොදැනුවත්කම නිසා මේ බැලන්ස් එක ගන්න බැරි නිසා බැලන්ස් එකෙන් ස්පීඩ් එකේ ස්පීඩ් එකෙන් ගියාට පස්සේ තනි අතින් යන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් අත් දෙක අතරලා යන්න පුළුවන්. මෙහෙම නැමෙනකොට මෙහාට කැපෙනවා, මෙහාට නැමෙනකොට මෙහෙම කැපෙනවා. අරගෙන යන්න පුළුවන්. ඒ වගේ අර මේ පටන් අර ගන්න කෙනා බොහොම ඔලොමලයි. කොයි එකෙත් ඔය ඔලොමල ගති තියෙනවා. ඒකම ආශේවනය කරනකොට කරනකොට කෙලවරක් නැහැ. ආශේවනයේ කාටවත් වැඩි වෙන්නේ කරන්න කරන්න මේ දේම අඩු ශක්ති ප්‍රමාණයකින් අඩු මේ චිත්ත පීඩාවකින් අඩු කාලයකින් අඩු ශ්‍රමයකින් මේ දේ කරන්න පුළුවන්. ඒක තමයි අපි පරිචය කියලා කියන්නේ නැත්නම් එක්ස්පීරියන්ස් එහෙම නැත්නම් මේ වෙටරන්සි ඒ ශිල්පයේ නැවත නැවත කරන්න කරන්න කරන්න කරන්න බොහොම හිමීට මොකද්ද මේ පරිණතයක් එන්න පටන් ගන්නවා. ඒ පරිණතය තමයි හැම ඉන්ද්‍රියක්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒක රස වෙනවා. එතකොට හැම අරමුණක්ම ඒක රස වෙනවා. සද්දකින් එන ගැම්ම වගේම එකක් තමයි ආනාපානෙමුත් එන්නේ. වේදනාවකින් එන්නේ. නිසා එකක් හොඳයි එකක් නරකයි නෑ. ඔක්කොම අරමුණු විතරයි. බුදු අරමුණු විතරයි. ඉස්සර මූල කර්මස්ථානේ කියලා ගත්තට කොයි අරමුණක් කර්මස්ථානයක් කරගන්න පුළුවන්. එතකොට තමයි බැන්නත් ස්තුති කරත් දෙකම අරමුණු විතරයි. වේදනාවක් ආවත් සුඛ දුක් වේදනාවක් වේදනාවක් විතරයි. සුභ සංඥාවක් අසුභ සංඥාවක් ඒක සංඥාවක් විතරයි කියලා. ඒකේ තියෙන මේ මේ මඳහත් ගතිය නැත්නම් ඒකෙන් කුප්පන ගතිය අඩු වෙනවා. ඒකෙන් අපිව මෙහෙවන ගතිය අඩු වෙනවා. අපි ඒකට ඇමට බිල්ලට ඇමිලෙන ගතිය අඩු වෙනවා. ප්‍රතික්‍රියා කරන ගතිය අඩු වෙනවා. ඒක වෙන්නේ ඉස්සලා ඉන්ද්‍රිය සමරස වෙනවා. ඉන්ද්‍රිය සමරුණාට පස්සේ අරමුණු වල සමරස එන්න පටන් ගන්නවා. කොයි අරමුණ ආවත් එකයි ඒකේ හොඳ අරමුණ නරක අරමුණ කියලා දෙයක් නැහැ කියලා අරමුණ අරමුණක් විතරයි කියන එක ආවට පස්සේ තේරීම නැතු යනවා. මේක ඕනේ මේක එපායි කියලා තේරීමෙන් තමයි මුළු ලෝකෙම දවුල් කරගෙන තියෙන්නේ. මේක ඕනේ මේක එපා. ඉතින් ගැටුම්. කොයි එකත් එකයි. අපි මේ ඔය සමහරලාට ඒක නිකන් උපහාසාත්මකව සටහන් කරලා තියෙනවා තෙලෙන් බැද්දත් කුබෙයියා කිරෙන් බැද්දත් කුබෙයියා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කුබෙයියා බල කුබෙයියා කියලා ප්‍රබම්පතෙක් ගන්න. තෙලෙන් බැදපේක ඉතින් අර මේ ප්‍රෙෂර් කාර්යයට හරි නෑ. හැබැයි හරි ටේස්ට්. ඉතින් කිරෙන් බැද්දත් ඉතින් කිරෙන් බැදලා හදලා ගන්නවා එල කිරට හරි ගන්නවා කොහොම බැද කුබෙයියා කුබෙයියාම තමයි. මේ කන්ද මාරු කරාට කොටියගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඉතින් අපේ අර ඒ පිළිබඳව මාර්ගය මාර්ගය දන්නේ නැති එක නම් තමයි මේකම මේ වෙලාවට මේ ප්‍රමාණයෙන් ඕනේ. සුඛෝපභෝගී ජීවිතය කියලා කියන්නේ කන්සියුමර් සොසයිටි කියන්නේ ඒක. කොයි එකත් එකයි. කියලා තේරුම් ගත්තට පස්සේ ඔය ඉස්සර පොලිමේ ගිහලා දුවන ගිහලා ගන්න දෙයක් නැහැ. පස්සේ ගිහලා ගත්තත් ඕකමයි. එතකොට අර තියෙන තදේ නැතු වෙනවා. මාර්ගය කියන්නේ ගංගතු කියත් එකයි කියලා කියනවා. ඒ සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා පඬිසයට විදේශයක් කියලා දෙයක් නැහැ කියලා. කොහේ ගියත් ගෙදර තමයි. කොතන ගියක්වත් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ පහසුකම් ටික කොයි තැනක් තියෙන. විදේශය කියලා හිතාගෙන නම් මේ දිවි ලෝක වගේ එකක් ඌ වැටෙන්නේ අපායකට ගිහිල්ලා. පෙරේත ලෝකයකට වැටෙන්නේ. කොයි පඬිතයට මන්ද සංස්කෘත ශ්ලෝකයක තියෙන්නේ. පඬිතයට විදේශය කියලා එකක් නැහැ. වැඩි මේ උගතා නුගතා කියන කොතන ගියත් එයා දන්නවා එතෙන්ද ගැලපෙන්න වැඩ කරන්නේ දැන් වතුරට හැඩයක් නැහැ. කොයි භාජනයකද වක් කරන්නේ? භාජනේ හැඩය ගන්න. ඒ නිසා වතුර ආසන ඉල්ලන්නේ. වවුලා වැවිලිය ගෙදෙට ගියාම පුටු ඉල්ලන්නේ නැහැ. මුතු හම්බෙන්න බෑ වැවිලිය ගෙදෙට ගියා නම් එල්ලිලා ඉන්න ඕනේ. ඒ වගේ තමයි ඒක දැනගත්තට පස්සේ මේක මෙතෙන් ආවට පස්සේ මුන්නම දෙයකට රණ්ඩු කරනකොට හිතෙන් අහලා බලනකොට මොකද්ද මේ ළමා ගතිය? මොකක් පස්සේද මේ එලවන්නේ? මේ ආකාරයක් සහ සටහනක් මත එලවන්න දැන් දේවල් මත නෙවෙයි. දේ එකයි. ඉදිරිපත් කරන සටහන සාකාරය ඒකමයි ඇඩ්වර්ටයිස්මන්ට් වලට පාවිච්චි කරන්නේ. පෙන්වුවාට පස්සේ හැම කන හැමත් කනවා බිලියත් කනවා අවු වෙනවා. ඔය කොයි එක වුණත් එකයි.